අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතවතාවක් වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් එහෙම නැතුව ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියලා කියන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න ටිකේ මම පුරුදු පරිදි ආරම්භ කරනවා කාට හරි වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර සභාගත කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ උජුං කායම් පනිදාය සබ්බ කාය පරිසංවේදී භාවනාවට පොගිවන උපයෝගී වන ආකාරයට පැහැදිලි කර දුන මැනවි උජු කායම් කියලා කියන්නේ උඩුකය කෙලින් පිහිටුවාගෙන කියන එකයි උඩුකය කෙලින් පිහිටුවාගෙන කියන අදහසයි උජුං කායම් පනිදාය කියන්නේ සබ්බ කාය පරිසංවේදී කියන එක පරිවර්තනය කරන්නේ ආස්වාස් ප්‍රසවාස මුලුල්ලම සම්පූර්ණ ආස්වාස් ප්‍රසවාසයේ මුල මැද අග කියන එක කියලා තමයි ඒක අදහස සාමාන්‍යයෙන් ආචාර්ය මාතේ සඳහන් කරලා තියෙන්නේ. පටන් ගන්නකොට අපිට ඒකේ මුදුන විතරයි පේන්නේ. භාවනා කරන කරන යනකොට මුල මැද අග ඒ ඔක්කොම පේන අවස්ථාව සබ්බකාය වශයෙන් තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. නිසා ඒක හොඳටම වැටහෙන්නේ භාවනා කරලා ආනපාර හොඳටම තැම්පත් කරගත්ත කෙනෙකුට තමයි. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා තුළින් අනිත්‍ය දුක් අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නේ කෙසේදයි සංක්ෂිප්ත වශයෙන් පහදා දෙන්න. දැන්ට ආනාපාන සතිය වැඩෙන හැටි වැටෙන හැටි කිව්වොත් මට මේ කියලා දෙන්න. කවුරු ආනාපාන සතිය කරනකොට මේ ප්‍රශ්න ලියපෙන්නට ආනාපාන සතිය කොහොමද වැටෙන්නේ කියලා කිව්වොත් ඒ වැටෙන ආකාරය හරහා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දන්නා ප්‍රමාණයට විස්තර කරන්න පුළුවන්. ආනාපාන සතිය කොහොමද කියලා කියන්නේ නැතුව ඒකේ ගති ලක්ෂණ කියන්නේ නැතුව මේ වැටහීම් පිළිබඳව පහදා දෙන්න අමාරු වෙන නිසා මම මේ ප්‍රශ්න ලියපෙකනා ඉල්ලා හිටිනවා. තමයි දැනට භාවනා කරනකොට කොහොමද ආස්වාසිය වැටෙන්නේ ප්‍රස්වාසිය වැටෙන්නේ කරගෙන කරගෙන යන ටික වෙනස් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් මට පුළුවන් මේ ඒ ටික සාකච්ඡාවට ලක් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ කායනපසනාවෙන් චරිතේ කොටස් 33 වෙන් කර දක්වා බලන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි මේ වැඩමුළුවේදී ගත්තේ ආනාපාන සතිය කායනපසනාවේ. ඒ නිසා වෙන දේවල් වලට හිත යොදවන එකට මම උනන්දු කරවන්නේ නැහැ. මේ කාට හරි අවශ්‍ය නම් ඒ දෙතිස් කුණ පිළිබඳව තියෙන වෙනමම පොතක් කියවලා හෝ එහෙම නැත්නම් බණක් අහලා සම්පාදනය කරන්න වෙනවා. නැත්නම් වෙන්නේ අපි අර ගමනට අපි ගත්ත තේමාවෙන් පිට යනවා. එතකොට විශාල පිරිසකට ඒක මේ අනවශ්‍ය මාතෘකාවක් වෙනවා. ඒ නිසා මම මේ වගේ වැඩමුළුවකදී ආනාපාන සතිය ගැන විතරයි විස්තර කරන්නේ. ඒක හොඳටම ඇති කියලා මම අදහන්නේ. ඒක බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට වෙනමම ඒ දෙතිස් කොටස් කියලා දෙන්න පුළුවන්. ඒකට මේ කමඨාන් සුද්ධ කරනකොට අහන්නේ බැරිද කියලා. පුළුවන් නම් මේක ඇති කියාගෙන යන් ඉස්සරහට ඕන වෙලාවක ඒවා සුද්ධ කරගන්න වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නිස්සද්දතාවය යනු තමන්ගෙම නිකුත් වන ශබ්දවලට අයුම්කන් දීම ලෙස ඔබ වහන්සේ සඳහන් කරනු ලැබේ. තමන්ගේ නිකුත් වන ශබ්දවලට අයුම්කන් දෙමින් එම ශබ්ද අවම කර ගැනීමද නිස්සද්දතාවය ලෙස දැක්වෙන්නේ අවම ශබ්ද ප්‍රමාණයක පරිසරයක නිකුත් කරන නිකුත් කරන්නා කල්යාණ මිත්‍යා ලෙස දක්වන්නේ මන්දයි පහදා දෙන්න ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම මේ ව්‍යංගාර්ථයෙන් සඳහන් කරන දෙයක් අපි දවසකට Taman කොච්චර පරිසරයට ශබ්ද නිකුත් කරනවද ඒ ප්‍රමාණයට සාපේක්ෂව Tamanටත් ශබ්ද සහිත පරිසරයක ඉන්න වෙනවා. Taman පුළුවන් තරම් නිස්සද්දව නිකුත් කරන ශබ්ද අඩු නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamanටත් නිස්සද්ද පරිසරත් හම්බ වෙනවා. තමන්ගේ නිකුත් වෙන ශබ්දත් අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට tempat ගතියක් එනවා. එතකොට මේ ශබ්ද වැඩි කලබල සටපට නැති කෙනා අඳුන ගන්නත් හම්බ වෙනවා. ඒ කෙනා තමයි කල්යාණ මිත්‍රයා. කෑකොස් සංගහන කෙනා අපි සාමාන්‍යයෙන් කියනවා මේ කැකුණටයක් කරලා හොල්ලනකොට කැකුණට හිස් හිස් නම් සටසට ගාලා සද්දයක් එනවා. කැකුණට පිටිලා තියෙනවා නම් හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේම කලයක වුණත් වතුර අඩු නම් කලේ කච කච කාන ගතියක් තියෙනවා. වතුර පිරිච්ච කලේ tempat ගතියක් තියෙනවා. ඒ නිසා පිරුණු කලේ තියෙන සැලේ කියලා මේ සැලෙන්නේ නැත්නම් සද්දත් නැහැ. ඒ නිසා දවසින් දවස අපි තමන්ගේ නිකුත් වෙන සද්ද අඩු කරන්න ඕනේ. එහෙම අඩුවෙන් සද්ද නිකුත් වෙන, ඒ කියන්නේ මම කියන්නේ ගොරුවෙක්, ගොළුවෙක් බීරෙක් නෙවෙයි. සීමා කරන කටයුතු කරන කෙනා ඇසුරු කරන්න ඕනේ. එතකොට එන්නේ එන්නේ එන්නේ අපිට නිස්සද්දතාවයේම ආසීංසනයක් විදියට එහෙම නැත්නම් හොඳ කර්මඵලයක් විදියට අපිට ලැබෙන්න ඉඩ තියෙනවා. අපි අපේ දවස් කරනිකුත් කරන ශබ්ද ප්‍රමාණය වැඩි නම් අපිට ඒ නැවත නිශ්ශබ්දතාවය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිශ්ශබ්දතාවයේ පුළුවන් තරම් තමන්ගේ නිකුත් වෙන ශබ්දත් එක්ක ගලපන්න කියන එක තමයි තමන් ඒකට වග වෙන්න තියෙන හොඳම ක්‍රමය. මහා ශිෂ්‍යයාඩෝ ස්වාමීන් වහන්සේගෙන් භාවනා ක්‍රමයෙන් මාර්ගඵල අද්දෝ වෙද්ද පහදා දෙන ස්වාමීන් වහන්සේ මේකෙදි මම ඊයේත් මතක් කරා එහෙම ඒ අතෝ මාර්ගඵල ලැබුවත් නැතත් ප්‍රකාශ කරන්නේ නැති නිසා හරි අමාරුයි ඔව් හෝ නෑ හෝ කියන්නේ මොකද ඒක ප්‍රතිපදාවෙම තියෙන කොටසක් ඉතින් ඒක නිසා මේ උත්තර දෙන්න බෑ නමුත් දැන් අවුරුදු මම හිතන්නේ 50කටත් වැඩි කාලයක් ඒක තාම ජනප්‍රිය භාවනා ක්‍රමයක් වශයෙන් පවතින්නේ ඒක ප්‍රතිඵල තියෙන නිසා වෙන්න ඕනේ නැත්නම් ඉතින් කවුරක්වත් එහෙම પરම්පරා වශයෙන් ඒක කරන්නේ නැහෙනේ. ඒක නිසා තියනවා කියලා දල වශයෙන් කියන්න පුළුවන්. නමුත් අසවලයි කියලා නම් කරන්න පුළුවන් කමක් නැහැ. කවුරක්වත් එහෙම මට හම්බෙලත් නැහැ. ඒ කට්ටිය එහෙම ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒ ප්‍රකාශ කරන්නේ නැතිකම හොඳයි කියලා මං හිතනවා. කියනවට වැඩිය නොකියන එක හොඳයි. මෙයට සතියක්වත් නැතුව වනසෙනට පැමිණි අපි මේ මොහොත වෙන විට කරන සෑම ක්‍රියාවකම නොදැනුවත්වම හිත ඉබේම හිත පිහිටයි. ඒ ක්‍රියාව සමග වාසිය කරයි. পায় බිම තබන විටම කෝපයක් අල්ලන විට හිත එහි රඳා පවතී. මේ චමත්කාර ජනක අත්දැකීම පිරිහෙන්නේ නැතුව පවත්වාගෙන යාමට එදිනදා ජීවිතයේ කෙසේ පිළිපැදිය යුතුදයි පහදා දෙන්න. ඔක්තෝබර් මාසේ පළවෙනිදා රිට්‍රීට් එකක් තියෙන නිසා ඔක්කොම නතරලා ඉන්නේ. එතකොට සාමාන්‍ය විදිහට බේරලා ඉන්න මේක වෙලා තියෙන අර gedara ගෙනියන්න ඕනකම තියෙන මේක. gedara ගෙනියලා අර කක්කත් එක්ක අනාන සතිය තියාගෙන ඉන්න පුළුවන්ද කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම නම් සන්තෝෂ වෙන අඩු ගන්න මෙහෙම හරි කමන්නේ ටිකක් ඔය මේ ඇඟට නොදැනීම සතිය පිටලා තියෙනවා කියලා කියන්නේ. නොදැන්නන සතිය පිටවන්න බෑ. නමුත් අඩු ගන්න මේ දෙයක් කළ හැකි. මෙහෙම දේවල් ලංකාවේ කෙරෙනවා. මෙහෙම භාවනාවක් තියෙනවා කියලාත් හඳුනා දෙන්න පුළුවන් ඉච්ච එක ඒක ලොකු දෙයක්. නමුත් ඒක කඩා බිඳ ගන්න නැතුව පවත්තන එක මේ බාර දුන්න දේ අරස කරගන්න එක Taman ඒකට දක්වන ගෞරවය තමයි. ඉතින් මගෙන් ඇහුවට මම කියන්නේ මෙහෙට වෙලා ඉන්නේ කියලා. ඔය බින්දවාදයක් කරනවා ගහක් අත වෙලා ඉන්න එකයි තියෙන්නේ. අතිපූජනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී හුස්ම සියුම් වූ පසු ආශ්වාස ප්‍රශ්වාස වල යෝගයාට මුලමදාගේ ඉබේම වැටෙනවාද නැත්නම් සොයාගන්නේ කෙසේද කිසියම් වේදනාවක් මුලමඳක් පහදා දෙන්න කරු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ පහදා දෙන්න ගරු ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ පිළිබඳවද ඇඳින්නාවක් කරමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි මේ ප්‍රශ්න වලට මම මේ උත්තර දෙන්න යන්නේ නැත්තේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස සීමුණාට පස්සේ මුලමඳාක ඉබේම වැටෙනවද නැත්නම් හොයාගන්නේ කෙසේද කියලා අහනකට වඩා මෙතෙක් කරනකොට දැනිච්ච දේ මට කිව්වොත් මට කියලා දෙන්න පුළුවන් මොනවාවත් එහෙම තමන් භාවනා කරනකොට වැටෙච්ච දේ කියන්නේ නැතුව මේක මේ අහම්බෙන් හම්බෙන දෙයක් වගේ එහෙම නැත්නම් මේ දෙන්න නැතුව අහංගගෙන තියාගෙන එකක් වගේ කියලා හිතනවා නම් ඒක හරියන්නේ නැහැ. එචයි ලියන කට්ටියගෙන් මම කියනවා දැනට ආනාපාන සතිය කරනකොට වැටෙන හැටි කියන්නේ එතකොට මට කියලා දැක මේ තමයි මුල මේ තමයි මැද මේ තමයි අග කියලා. ඉතින් ඒක මම හිතලා කිව්වොත් ගොඩක් වෙලාට මට වරදිනවා. ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරුවන්න මම කියනවා මම මේ ආරාධනා කරන්නේ එක සැරේ නෙවෙයි දෙසැරේ නෙවෙයි තුන් සැරේ නෙවෙයි හතර සැරේ ආරාධනා කරන්නේ මේකට උත්තරයක් දෙන්නයි. නමුත් කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ මොකද්දෝ බීතිකාවක් තියෙනවා. සමහරවිට මාත් බයිනවා ඉතින් ඒක නිසා දන්නෙත් නැහැ. නමුත් මම යාප්පු වෙලා කියනවා, බැගෑ වෙලා කියනවා කරුණා කරලා මේ වගේ මෝඩ ප්‍රශ්න තියාන gedere යන්න එපා. මේ හම්බ වෙච්ච වෙලාවේදී Taman ආනාපානය කරනකොට වැටහිච්ච හැටි කියන්න. එතකොට මම වෙලා ගන්නවා කියලා දෙන්න. ඒ වගේම වේදනාවේ මුලැමැදාක පහදා දෙන්න. දැනට වේදනාවක් විඳිනකොට කොහොමද වැටෙන්නේ? කොහොමද කරන්න කියනවනම් මට ඒ අනුව යන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මේ මං එයාට විතරක් දෙන්න නැතුව අනිත් එක්කක හොරෙන් දීලා තියෙනවා වගේ කියලා හිතාගෙන ඉන්නවා. අනේ ස්වාංශ මටත් පොඩ්ඩක් දෙන්න කියලා කියනවා. මොනවා දෙන්න? එහෙම අංගගත දෙයක් හැත්තේ නැහැ. ඒ පැත්තෙන් මට මේ හරස් ප්‍රශ්න අහන්න අවශ්‍යතාවය තියෙනවා. නැතුව මේ නඩුව අහන්න බෑ. උසාවියට කැඳවලා හරස් ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට තමයි සත්‍යමත් වෙන්නේ. ඉතින් හැංගිලා ඉන්න එකත් හොඳයි. නමුත් මේ එතකොට Tamanට ඕන කරන විදිහට විචිතුරුව ගන්න බෑ. අනිත් එක චිත්තක්ෂණ පිළිබඳව හැඳින්වීමක් කර දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. චිත්තක්ෂණ කියලා කියන කාලය බෙදන්න පුළුවන් අන්තිම පුංචිම ඒකකය කියලා කියන්න පුළුවන් ඉච්චරයි කියන්නේ. ඒක තමයි අපිට මූල ධර්මානුකූලව කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සත්‍ය පැවැත්වීමෙන් සතිපට්ඨානෙ වැඩිීමේදී සංස්කාර රැස් නොවන බව තේරුම් ගත හැක. භාවනා කිරීමේදී කර්මක්ෂය වෙන බව වහන්ස ඔබ පැවසුවාසේ මතක තිබේ. භාවනා කිරීමේ කර්මක්ෂය වන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න. ඉතින් අලුතෙන් සංස්කාර කියන කර්ම රැස් වෙන්නේ නැත්නම් දමන්න දැනට පැමිණෙන දුකක් සද්දයක් ප්‍රතික්‍රියා නොකර යන්න හරිනවනම් පරණේ වගේ වෙනවා අලුතෙන් එන්නේ නැහැ. ඒක තමයි මේ රතන සූත්‍රයේ තියෙනවා මේ මම මතක නැහැ අන්තිම ගාථාවේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි. කීනම් පුරාණං තියෙනව ඔක්කොම ගෙවෙනවා. ඒකට කනගාටු වෙන්නෙත් නැහැ. දුක් වෙනවා. චිත්ත පීඩා වෙනවා. ඒව ගැන සැලෙන්නෙත් නැහැ. නවන්නත්ති සම්භවං අලුතෙන් චේතනා පහල කරන්නෙත් නැහැ. ඉතින් ඒකට මල්ල හිස් වෙනවා. ඒක ඒක තමයි මේ කර්ම ක්ෂය වෙන ක්‍රමේ මේ කර්ම 100ක් ක්ෂය වෙන්න ඕනේ නැහැ රහත් වෙන්න. මෙහෙම කරන්න පුළුවන් කියනකොට මෙයාට විශ්වාසයක් එනවා. එයාට ලොකු චිත්ත ශක්තියක් එනවා. මේ කර්මෙටම යට වෙලා ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙම ජීවත් වෙන්නේ විපස්සනාව දන්නේ නැති කෙනා තමයි. ගරු ස්වාමීන් වහන්සේ සත්‍යපට්ඨානේ වැඩිමේදී කාණපස්සනාව ඉක්මවා ගිය විට වේදනානුපස්සනාව වැඩෙන බව දේශනා කරලාදී. වේදනානුපස්සනාව ඉක්මවා එන චිත්තානුපස්සනාවේදී හිත බලනවා යනු කුමක්ද කෙසේ කළ යුතුද පහදා දෙන්න. අපි මේක ධර්ම දේශනාවට තියාගන්නේ. තියෙන ධර්ම දේශනාවට අපිට සාකච්ඡා කරන්න කලින් කල් තිබ්බ ප්‍රශ්න දෙක තුනක් ඒ ටික අද දේශනාවට අපි සම්බන්ධ කරමු. සාරාංශික කල්පලක්ෂ ගණන් පෙරම් පුරා දෙන ලද දාන පාරමිතා ආනිසංසයෙන් අදටත් අපටත් අද දාණය ලැබෙනවා මේ බුද්ධ භෝජනීය සිල්වත්ව ගුණවත්ව වැළඳී යුතු ආහාරයත් ආකාරයත් ආහාරයේ මත්ඤ්‍යතාවයත් ජාගතියාන් යෝගයත් පහදා දෙන්න මේක මේ ගියපාර රිට්‍රීට් දෙකේදී කියපු බණ අහන්න යුවදී අපි ටිකක් සාකච්ඡා කරා ඒකෙදී ආජීවය ගැන ඒ වගේම జాగරියාන් යෝගය ගැන විශේෂයෙන්ම නිදි වැරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපි මේ රිට්ටි ටිකේදී හුඟක් කරාට ඒක කියෙවෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ආහාරේ මත්ඤ්‍යතාවයේ జాగරියාන් යෝගේ මේ පොඩි අහමුරු යාළු වෙලා යාළු කරගෙන ගිය අවුරුද්ද ගිය පාර රිට්‍රීට් එකේදී කියපු බණ පැටියක් ඉල්ලගත්තාම ගිය පාර එකයි ඉස්සෙල්ලා එකයි දෙකේම ඇති මම හිතන්නේ සාකච්ඡා කරා අපි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තුන්වෙනි දින ධර්මදේශනයේදී ඔබ වහන්සේ විස්තර කළ වේදනා චෛතසිකේ විස්තර කරද්දී අතහැරීම කළ විට එයට වේදනාවක් අතහැරීම කළ විට එයම වේදනාවක් වන බව ඒ බොරුවක් වන බව ඊට කලකිරීමක් වනවා දේශනා කළා එනවතත් විස්තර කර දෙන්සීක්වා අතහැරීම යන සියල්ල අතහැර පැවිදි වීම පණ ඇති පණ නැති ආදී අතහැරීමක් කළ විට ඒට වේදනාව එයම වේදනාවක් වන බව එයම බොරුවක් වන බව එයම කලකිරීමක් වන බව දේශනා කළා. ඒ නැවතත් විස්තර කර දෙනසේක්වා. ඒ කියන්නේ මේ සියල්ල අතහැරීම කියලා කියන්නේ පැවිදි වීම වගේ අබිනිෂ්ක්‍මණය වගේ දෙයක් නම් දැන් ඕගොල්ලෝ ඒක කරන්නේ නැත්තේ බය හින්දා තමයි කියන්නේ. නැත්නම් මෙලහට කරලා තියෙන්නේ බය. තාම අතහරින්න හිතිලා නැත්තේ මේ වේදනාවක් නිසා තමයි. ඒක නෙවෙයි හෙට ගෙදර යන්න හිතන්නේ. මොන ගෙදර නැතු මෙහි ඉන්න පුළුවන් නම් අන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බයකුත් නැහැ. අපි අපිට ඒක බොරුවකුත් නෙවෙයි. අපි මේ කලකිරීමක් නැතුව මේකේ ඉන්නවා කියන්නේ. දැනට අපෝ යන්නේ ඇයි කියලා බලනකොට තේරෙනවා කොච්චර හොඳට මෙතන සතිය පිහිටියත් දැන් නැම්ම තියෙන්නේ ආපහු යන නැම්මේ තමයි. ඒ මොනක්වත් නිසා නෙවෙයි ඔය අල්ලා ගැනීමලේ සැරපරුසකම තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මා නිතර පුරුද්දක් ලෙස මට විවේකයක් ලද සෑම අවස්ථාවකම ධර්ම ශ්‍රවණය කරනවා. වාහනේ ගමන් කරද්දී, පයින් ගමන් කරද්දී, වැඩ කේදෙද්දී, වැහි අවස්ථාවලදී ඔබ වහන්සේ විස්තර කළා ධර්ම ගෞරවයේ ඇතින් පරිදි ධර්මයේ අශීත බව. මායි පිළිගනි මා කරන්නේ වරදක්ත ස්වාමීන් වහන්සේ පහදා දුන මැනවි. මේ ධර්ම ගෞරවයේ පිහිටවගෙන තියෙනවනම් තමන් දන්නවනම් එතකොට ඒකට ඇහෙන බණක් නෙවෙයි ඒක අහන බණක් වෙනවා. ඇහෙන බණක් වාටපත් වුණොත් ඉතින් ඒ ප්‍රමාණයට මේ අසත්‍යමත් වෙනවා අනාරක්ෂාවක් තියෙනවා ධර්මයට අගෞරවයක් සිද්ධ වෙන නිසා පුළුවන් තරම් ඒ අගෞරවයක් වෙනවා කියලා බණ නාහයි ඉන්නක නෙමෙයි තියෙන්නේ මීටත් විතර ධර්ම ගෞරවය පිටවගෙන අහනකොට ඉස්සරහට තමයි තල්ලු වෙන්නේ. සත්‍ය බොජ්ජංග ධර්මයන් ගැන වැටහීමක් ඇතිවන්නේ භාවනාවේ මොනතරම් අවබෝධයක් ලැබෙන විටද මේකත් මම අද ධර්ම සාකච්ඡාවේදී ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අපි කල්තබු ප්‍රශ්නට උත්තර දෙනකොට සාකච්ඡා කරන්න බලමු. මම ආනාපාන සති භාවනාවේ පැය භාගයක් පවන කරන විට හිටිය හැටියේම ගැස්මක් ඇති වී නැවත එම ගතිය නැති වී ආනාපාන සතියට පැමිණේ. ඒ කුමක් නිසාද යන්න පහදා දෙනුමේ নমස්කාර පුරුක ඉලා සිටිමි. ඊයේ පෙරේදායි බණ දෙක අහන්න. එතකොට ඕක අපි නැවත නැවතත් කිව්වා. ඉතින් ඇහිලා නැහැ වගේ මට පේන්නේ. ඒ බණ දෙක නැවත ඉල්ලගෙන අහන්න. එතකොට මේ වගේ දේවල් මතුවෙනවා. එව්වාට නතර වෙලා මේවට උත්තර දෙන්න ගත්තොත් ආනාපානෙත් කැඩෙනවා. හිතත් එහෙම වෙනවා නිසා මේක පුළුවන් තරම් ගණන් නොගෙන මම පුංචි කරගෙන ආනාපාන සතිය ගෙන යන්නයි කියන එක ඊයේ ධර්මදේශනාවෙත් පෙරේදත් හොඳට විස්තර වුණා. ඒක නිසා මම ඉල්ලා හිටිනවා ඇත්තටම අවශ්‍ය නම් මේ බණපට ටික නැවත අහන්නයි කියලා. ශක්මනේදී මෙන්ම අතුගෑමේදී තොසනවා, තබනවා, ඇවිදිනවා වශයෙන් මනාව සතිය පිහිටයි. දැන් කරන හැම වැඩකදීම නිහඬව හිමින් කරද්දී සතිය පෙරමුණ ගනි එහි චමත්කාරය හොඳින් අත්දැකීමි ඒ සඳහා අපගේ ගෞරවපූර්වක ස්ථිත උපහාසයට පොද කරමි මෙලෙස මනාපවත්න සතිය නිවසට ගෙන යන්නේ කෙසේද <laughs> නිවසේදී රැකියාවේදී පවත්වා ගන්නේ කෙසේදයි කොච්චර සතියට වැඩිය gedara ගරු කරනවද කියලා හිතන්න සතියට වැඩිය කොච්චර රැකියාව ගරු කරනවද කියලා හිතන්න මේසා විශාල දුරදි යන ගමනක් තියේදී ඒක අර මේ කිරි මේ වැසිකිලි කො වැසිකිලි බාල්දියට කොහොමද කිරි දෝනේ ස්වාමීන් වහන්සේ කියලා මගෙන් අහනවා. වැසිකිලියට කියන්නේ බාල්දියට කිරි දෝන්නේ කොහොමද කියලා. ඒක හොදන්න ඕන උණු වතුරෙන්ද, ඇල් වතුරෙන්ද, පොල් වතුරෙන්ද කියලා අහනවා. කිරි කණ්ඩ ගන්න ඕන පිරිසුදු භාණ්ඩයක්. ඔය පරණ භාජන වලට දාලා බෑ. ඒක නිසා gedara කියලා කල්පනාව තියෙන්නේ සතිය නැත්තම් නේ. නැත්තම් කොහේ හිටියත් වර්තමාන මොහොතනේ. ඔතන හිටියත් වර්තමාන මොහොතේ. ඉතින් එහෙම නැතුව මේ gedettයි රැකියාවට ගෙනියන්න හදන්නේ. ඉතින් මම කියනවා මීට පස්සේ රිට්‍රීට් එකට ආවට පස්සේ මට පොඩ්ඩක් කියලා දෙන්න. ඊතර ගියාට පස්සේ මොකද උනේ කියලා. මොකද මන්ට ඒක නැහැ නේද? මට ඒක පරීක්ෂා කරන්න බෑ. ඊතර ගියාට පස්සේ මොකද වෙන්නේ? අක්කඩේ හකුරු හංගුවා වගේ ඊට පස්සේ ආයෙසරක් ඇවිල්ලා ආයෙ ගෙදර යනකොට කල්පනා කරන්න ගෙදර කියන්නේ ඔන්න ඔහම එකක්. ගෙදර කියන්නේ ගිනි ගයක්. ගිනි ගන්න කෙලෙස් වලින් වැగిරිච්ච පිට කෙනෙක් නේ තමන්ම තමයි. ඇති කරගන්න දෙයක්. ඒක නිසා බැරි නෑ. මෙහෙදී එදිනදා වැඩ කරනකොට පුළුවන් තරම් සතියෙන් ගත කරන්න ගත කරනකොට නැවතිල්ල වැඩ කරන්න තනියෙන් පුළුවන් තරම් තනියෙන් වැඩ කරන්න මම මේ වැඩේ සතියෙන් කරනවා කියලා හිත පිහිටුවාගෙන කරන්න. එතකොට ටික ටික ටික ටික මේ බයිසිකල් එකක් අත් දෙක අතහැරලා පදින්න වගේ ටික ටික ටික ටික මේක පුරුදු වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ, තෘතිය ධානයේ හඳුනා ගන්න කෙසේදයි පහදා දෙනමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. අපි ඊයේ ඒ ප්‍රථම ධානයේ කියන එක ටික සාකච්ඡා කරා. අද ඊටු ටික අපි බලමු. ඒ එක එක එක එක ධානයට යනකොට පොතේ අත්දැකීමෙන් කොහොමද මේක විස්තර කරන්නේ? එතකොට යෝගාවචරයේ කොහොමද ඒක අත්දක ගන්නේ ඒක ඉතාම වැදගත් ඒ භාවනාව කරන කෙනෙකුට ඒක නිසා අද ධර්ම දේශනාවට අපි ඒක ආහාරයක් කරගන්න බලමු. ආනාපාන සති භාවනාවෙන් සතර සතිපට්ඨානේ වඩන්නේ කෙසේදයි පහදා දෙනමින් নমස්කාර පූලක ඉල්ලා සිටිමි. මේකට මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකට කෙලින්ම සරුවත් යනසේ මේ ප්‍රශ්නට උත්තර දෙනවා. ඒක ටිකක් දිග සූත්‍රයක්. අපි මේ වෙනකොට තුන් සැරයක් විතර මේ සූත්‍රය කරලා තියෙනවා. ඒ ඒකේ තියෙනවා ආනාපානේ 16 ආකාරයකට වඩන හැටි පළවෙනි හතර කායानुපස්සනා දෙක වේදනානුපස්සනා තුන චිත්තානුපස්සනා හතර ධම්මානුපස්සනා කියලා ඉතින් කෙටි උත්තරක් විදිහට කියන්න තියෙන්නේ බුදු දැන ගැනීම සඳහා නම් ආනාපාන සති සූත්‍රය කියවන්න. එතකොට ඒකේ තියෙනවා සර්වඥයන් පැහැදිලි කරලම කියනවා ආනාපාන සතිය වන්නකොට සතර සතිපට්ඨානෙ වැටෙනවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය පෙරටුකොට මේ යන ගමනේ සම්මා සතිය ප්‍රගුණ වීමක් සිදුන බව දැනේ. අරියටගේ මගේ ඉතිරි හතත් මේ මට්ටමට ප්‍රගුණ වීම මාර්ගඵල ආපෝෂ සඳහා අත්‍යවශ්‍ය වන්නේ දැයි පහදා දෙන්න. ඔය ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ මාර්ගාංග 8ම මට්ටමට පිළිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මේ චිත්තක්ෂණයේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මේ සතිය ප්‍රගුණ වෙලා ඒක අධිකාරිය අතර ගත්තට පස්සේ එයා අඩුපාඩු ටික සකස් කරගෙනත් යනවා. නැවත නැවත කරනකොට අඩුපාඩු සකස් කරගෙන යන ගතියක් තියෙනවා. හරියට කුඹුරු යායක උඩු කුඹුරට වතුර වැටෙනකොට වක්කඩී කාට පිටලා ඊගායකට වැටෙනවා. ඒක පිටලා ඊගායකට වැටෙනවා. ඊග පිටලා ඊගායකට වැටෙනවා වගේ මේ වැක්කිරි වැක්කිරි යන ගමනක් තමයි සරුවචනංශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. අදුක්කම සුඛ වේදනා කියන්නේ උපේක්ෂා වේදනාවටමද කියා පහදා දෙන්න. මූලික වශයෙන් සමානයි. නොදුක් නොසුව කියනවා. මනාපමනාප කියන මනාපත් නෙවෙයි අමනාපත් නෙවෙයි මනාපමනාප කියන දෙකෙන්මත් කියනවා. උපේක්ෂා වේදනාව කියලාත් කියනවා. භාවනා නොකරන වේලාවේදී තදුක්කම සුඛ වේදනා ඇති වෙන ආකාරය එවන් අවස්ථා අපෙන් දැනගැනීම සඳහා හඳුන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් එතකොට භාවනා කරන වෙලාවේදී මේක අත්දකින්නට කියනවනම් මම ඊට ටික කියලා දෙනවා. භාවනා නොකරන වෙලාවේදී ඒක අත්දකින්නේ කොහොමද කියලා මගෙන් අහනකොට මම හරස් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න කරුගෙන් භාවනා කරන වෙලාවේදී මේක අත්දකලා තියෙනවද? එහෙමනම් මට කියලා දෙන්න ලේසියි. මේක අත්දකින්නේ කොහොමද? එතකොට මට පුළුවන් ඒ වචනම පාවිච්චි කරලා මේක කියලා දෙන්න. ඉතින් නැතුව Tamange අත්දැකීම මට දෙන්නේ නැතුව අර ආණ්ඩි වගේ කාගෙන් හරි තැම්බෙන මුට්ටියෙන් කැඳ ටිකක් බොන්නම් කියලා තමන්ගේ මිට දාන්න නැතුව කරන්න ගියාට බෑ. තමන්ගේ අහල් මිටක් දාන එකයි තියෙන්නේ මේකට. නැතුව කොහොමද තැම්බෙන්නේ වතුර විතරයි අන්තිමට බන්නේ. නිබ්බිත පරියාය මේක නිබ්බේද පරියාය නිබ්බිත පරියාය නෙවෙයි සූත්‍රයේ වේදනා පිළිබඳ කරන්නා වූ ගම්බීර දේශනා විතාගනී ඒ සඳහා අපගේ ගෞරවනීය කෘතඥතාවය පළ කර සිටිමු ස්වාමීන් වහන්සේ මාර්ගඵල අවබෝධයේ වේදනානුපස්සනාව ඔස්සේ පමණක් සිදුවේ හැකිද නැත්නම් ඒ සඳහා අනුපස්සනා හතරම එකසේ වැඩි යුත්තේ යන්න පහදා දෙන්න. මූල ධර්මානුකූලව කියනවනම් මේ එක අනුපස්සනාවකින් සෝවාන් වෙන්න පුළුවන්. නමුත් රහත් වෙනකොට හතරම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා කායනුපස්සනාවෙන් හෝ වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පළවෙනි සීක தත්ත්වයට යන්න පුළුවන්. නමුත් ආර්යත්වයට යනකොට හතර පරිසත්පත්තන හතරම අනුපස්සන හතරම සම්පූර්ණ වෙන්න ඕන කියලා සර්වඥ දේශනාවේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේදී සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. පසුගිය දින කීපය තුළ ආනාපාන සති භාවනාදී කාණුපස්සනාවෙන් වේදනාපස්සනාවේ වැඩෙන අයුරු අපිට දීර්ඝව පැහැදිලි කළා. ආනාපාන සති භාවනාවේ ධම්පාන පස්සනා චිත්තාන පස්සනා වැඩෙන අයුරු කෙටියෙන් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අද ඒ ටික තමයි අපි මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න හුඟාවක් අපිට විස්තර කරන්න වෙන්නේ නමුත් අද වැඩසටහනේ අන්තිම ධර්ම දේශනාව නිසා අපි ඒවා මේ සංග්‍රහ කරලා එකතු කරලා තමයි නිම කරන්න වෙන්නේ. ඒ නිසා අපි මේ දේශනාවට බලාපොරොත්තු වෙමි. යම් අවස්ථාවකදී අපගේ හිත මහත් වූ විවේකයට විස්රාමයටපත් වීමට අරණගතෝ වා රුක්කමූලගතෝ වා ශුන්‍යාකාරගතෝ වා ලෙසින් බුද්ධ දේශනාවේ සඳහන් කර තිබේ දයන්න පහදා දෙන්න ස්වාමින් වහන්සේ. ඇත්තටම බුදුරජාන් වහන්සේ මේ ඒ විස්රාමයකට විවේකයටපත් වෙන්න හඳුන්වා දීම සඳහා අරණ්‍යගත වෙන්න කියනවා රුක්කමූලගත වෙන්න කියනවා ශුන්‍යාකාරගත වෙන්න කියනවා. ඒක හරියට බරපතල ලෙඩක් ආවොත් අපි ස්පිතාලට ගිහිල්ලා සනීප කරලා අපව ගෙදර එනවා. ඒක තමයි ඒක හඳුනාගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කට්ටියට කියනවා චරත බික්ක වේචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සාය කියලා ආයසරයක් සෙනඟ මැදට ගිහිල්ලා මේක අනික් අයත් එක්ක කියලා දෙන්නේ කියලා. පටන් ගන්නකොට වඩනකොට ඒ ස්පිතාලේ ඉන්න ඕනේ නැත්නම් අරණිගත රොක්ක මූලගත වෙන්න ඕනේ. හොඳට පුරුදු කරගත්තට පස්සේ gedara dore වුණත් ඕනෙම ඉරියව්වක ඕනෙම අරමුණක් හරහා ඒ විවිකේ ගන්න සූර වෙනවා ඒ භාවනා ටිකේ ඉදිරියට යන්න යන්න. අතිපූජනීය ගරු ස්වාමීන් වහන්සේ පදයන්ක භාවනාදී මම නාසී කෙලවර ආශ්වාසය ප්‍රශ්වාසය ඊතා සියුම සිටින බව දැනි. අනේ පදයන්ක භාවනාදී වම් නාසී කෙලවර ආශ්වාසය ප්‍රශ්වාසය ඊතා සියුම සිටින බව දැනි. සක්මන් භාවනාදී ඉදී සිටින විට පසුව බැලුව විට දකුණු නාසයෙන්ද ඒ බව හොඳින් දැනේ. මෙසේ සිටීම හරිද ගෞරවපූර්වක ඉලා සිටිමි. සක්මන් භාවනාවේදී යෙදී සිටන විට පසුව බැලුව විට දකුණු නාසයෙන්ද ඒ බව හොඳින් දැනේ. මෙසේ සිටීම හරිද? ඉතින් මේක වැරදි නම් ඉතින් ලෙඩක් යයි මැරෙයි කලන්තය හැදෙයි. පහම් පණ තියෙනවා නම් gediya පිටින් තියෙනවා නම් ඉතින් හරි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. සක්මන් භාවනාදී නාස්පුඩු දෙකෙන්ම ගන්නවා. ආනාපානෙ පරියන්කෙදී එකෙන් ගත්තත් කොයි දෙයෙන් හරි ලෙඩක් දුකක් කරදරයක් තාම වෙලා නැත්තම් කරදරයක වෙන පීඩාවකුත් නැත්තම් නමුත් මේක අර සක්මන් භාවනා කරලා පස්සේ මම අරන් තියෙන නහයෙන්ද වමෙන්ද කෙලස් නැත්තන කියලා තේරුම් ගත්තට පස්සේ සැපට දුකට තියෙන ලොල් ගතිය සද්වේෂය පිළිබඳ ලැජ්ජාවෙන් පටන් ගන්නවා. පීඩිත තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ඒක දුක බව තේරුම් ගන්නවා. එතකොට තමයි හිමීට මීට ක්‍රමයෙන් ජීවන රටාව හරහා ඉරියව් හරහා මදු මධ්‍යස්ත නිහතමානී අර පිටපැසුන් දායක ජීවිත රටාවකට කිට් වෙනවා. අර ජීවන රටාවට සකස් වෙනවා. ඒක කරලා දෙනකොට භවනාවේ යනුව පුළුවන් තරම් අර උපේක්ෂා පැත්තට නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන පැත්තට පුරුදු වෙන්න පටන් ගන්නවා. සබ්බදානං ධම්මදානං ජිනාති යන බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ අපතුල දරා සිටින ධර්ම දානය කිරීමෙන් ලැබෙනා වූ සෑල්ලුව විවේකයේ විස්රාමයේ උසස් බව ශ්‍රේෂ්ඨ බව දැන පහදා දෙන ස්වාමින් වහන්සේ මේක පොඩි පටලවිලක් සහිත කර ප්‍රකාශනයක් අපි ළඟ දරා සිටින ධර්ම අපිටයිති දේවල් නෙවෙයි ඒවා අපිට දෙන්නයිති කමකුත් නැහැ ඒවා ගන්න කෙනෙකුත් නැහැ ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ මේ ਸਰවචන් වහන්සේ මේක හොයාගත්තා ඒ හොයාගත්ත ධර්මය ඒක තාම පිළිගන්නේ නැති කෙනෙකුට එයාට එයාගේ ආරාධනා අනුව කියලා දෙනකොට ධර්ම දානෙ සිදු නැත්නම් අපතුල දරා සිටින ධර්ම කියලා ගන්නකොටම ආත්ම සංඥාවකින් ඒ ධර්ම කොටස අලන්නේ ඒක දන් දෙනවා කියන කතාවක් තියෙනවා මේ සමහර ඇත්තෝ මෙහිම අර්ථ ප්‍රකාශ කරනවා නමුත් එහෙම අපි තුල දරා සිටින ධර්ම කාටවත් දෙන්න අයිතියක් අපිට නැහැ. මොකද ඒව අපේ ධර්ම නෙවෙයි. ඒව ධර්ම ඒව චිත්ත නියාමයට අනේවා. ඒක නෙවෙයි ඊට වැඩිය මේ සාමාන්‍ය වාචාර්ථය තමයි ධම්ම දානං කියනකොට සඳහන් වෙන්නේ. ආනාපාන සති භාවනාවේ සක්මන් ආනාපාන සති භාවනාව සක්මන් භාවනාවත් නිමාකාරව කරගෙන යනවා. හොඳ සමාධි මට්ටමකුත් තියෙනවා. ඊළඟට ගත යුතු පියවර මොකක්ද කියලා ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ. ඉතින් එතකොට මට ඕනේ දැනෙන්නේ මොකද්ද කියලා කියන්නේ. මේ විදිහට හොඳට සමාධියකින් ආනාපානය කරනකොට මොනවද දැනෙන්නේ? හොඳට සමාධියකින් යුතව මේ ওই කියන සමාධියකින් යුතව සක්මන් කරනකොට දැනෙන්නේ මොකද්ද කියනවනම් මට කියලා දෙතයි කියන දේ. මම මේ සමාධිය කියන වචනේ මම දාපු වචනයක් නෙවෙයි. මම මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නෑ. මට ඕනේ භාවනා කරනකොට දැනෙන දේ. දැනෙන දේ කියන්නේ නැතුව මං කොයි පැත්තෙන් කොනිටලා බැලුවත් මගෙන් උත්තර එන්නේ නෑ. ඒක මගේ මැෂින් එකේ ඒව ඒකට උත්තර දෙන්න හදලා නැහැ. ඒ නිසා Taman අත්දකින්න දේ කියන්න ලෑස්ති නම් එහෙනම් මට පුළුවන් මේ ඒක සාකච්ඡාවට ලංකරනද එනතෝ සමාධිය කියලා හුඟව දෙනෙක් හුඟා දේවල් තීරුම් ගන්න තියෙනවා. ඒක මට මම තීරුම් ගන්න උත්සාහ ගන්නෙත් නැහැ. ඒක මේක විස්තර වෙලත් නැහැ. ගලන ගංගාව බිඳි බිඳි ගැලුවත් අපට මේ එකම ගංගාවක් ලෙස පෙනෙන්නේත් සැප දුක මාරීම ක්ෂණයක් පාසා සිදු වුණත් ඒ බව අපට නොදැන්නේ මක්ෂිසාද යන්න පහදා දෙන ස්වාමීන් වහන්සේ කවදා හෝ දවසක අපටත් මේ කැඩි කැඩි බිලිබිජී යන සිජීම අත්දැකියක්ද ඒකිනම් தත්වයකට පත්වීමෙන් දැනන පහදා දෙන්න මේක පැහැදිලිවම මරණ මොහොතේදී ගොජ්ජ තම දමයිනවා ඉතින් ඒකට බය වෙන එකයි ප්‍රශ්න තියෙන්නේ මරණ චිත්තක්ෂණේදී ඕකම තමයි පේන්නේ ඉතින් එතකොට පපුව අල්ලගෙන අඬන දැන්න කියනවා අනේ පහදලා දෙන්න කියලා. නමුත් ඒ වෙලාව වෙනකොට මැරෙන්න හදනවා මැරෙන්න යනවා. ඒක තමයි මේ ටික ටික කල්ලාතු කරන්න හදන්නේ. නමුත් මේක දැනෙනකොට අතහැරලා දුවනවා. මේකට මේ නිিন্দা කරනවා. මේක මේකට බය වෙනවා. ඒක නිසා මේ සතිය වඩන්ඩ එතකොට මේ බයත් ටිකක් තඩමාරු කරගෙන හැලහැප්පිලි නැතුව ටික ටික ටික ටික මේක පුරුදු කරලා දෙනවා මේ ගා කුඩ කන්දකට යන කෙනාට එක සැරේම කන්ද උඩට ගියොත් කලන්ත හැදිලා වැටෙනවා. කන්ද ටික ටික ටික ටික නගිනකොට හැමදාම විවේක ගනිමින් එමීට එමීටට උස් වාතාවරණ වලට පුරුදු වෙනවා වගේ සතියෙන් තමයි මේක මේ ඝන සංඥාව බිඳ බිඳ විස්තර විසිතුරු පෙන්න පෙන්න ඉදිරියට යන්නේ. එහෙම නොකරත් භාවනා නොකරත් මරණ චිත්තක්ෂණේ පේනවා. පේනකොට ඒක දරා ගන්න බැරි නිසා බයට තමයි මැරෙන්නේ. සමහරට අසුචිත් පිට වෙනවා. මල මූත්‍රාත් පිට වෙනවා. බය ඒ තරම් බයයි. නමුත් මේක දැන් පුරුදු කරලා තිබ්බනම් හොඳට සතියෙන් මේ ලොක් කරලා බලන කණ්ණාඩියකින් බලනා වගේ හොඳට ලං කරලා හොඳට සමීප කරලා හොඳට උච්චන්න කරලා බලනකොට ටික ටික ටික ටික මේක පේන්න පටන් ගන්නවා සතිය තමයි ඒකට අපිට තියෙන ලොක් කරලා බලන කණ්ණාඩිය. සක්මන් භාවනා නිසරවල සෙනසුදී ලද මහකු දායාදයකි. ඒ සම්බන්ධව ලියවුණු පොත් පින්චක්කෝ ප්‍රතිපත්ති ශ්‍රීකාවක් ලබා දී හැකිනම් ඊට ආගේ කොට සලකමු. ස්තුතියි තෙරුවන් සරණයි. ඉතින් මම කියනවා මේ සංවිධානය කළ උපාසක මන්ත්‍රයට අපේ කන්තෝරු ඇති එක්කනාට එක ගානේ පොත් සක්මන් භාවනා පොතක් ලබා දෙන්න දැනට තියෙන හැටි ගත්තේ නැතර කමන්නේ අනික් අයට පොත පොත අපි ලබා දෙන්න කටයුතු සලසමු. ආනපන සති භාවනා කරන අවස්ථාවේදී මගේ ශරීරයේ තද ගතියක් ඇති වී කිසිම දෙයක් නොදෙනී ගතියක් නොදෙනී යන ගතියක් ඇතිවෙනවා. ඒ සිවන්නේ අයිතිකේ අනුකම්පාවෙන් පහදා දෙන්න. තව ධ්‍යාන හතරද පහදා දෙන්න. ඉතින් එහෙම වෙනකොට ආනපනේ බලන්න පුළුවන් ද කියන එක විතරයි අපිට කරා යුත්තේ. මේක ඇයි කියා ඒක නතර වුණොත් ආනපනේ මග ඇරෙයි. ඒ නිසා මේ වගේ තද ගති නොදෙන්න ගති තිබුණත් මේ හුස්ම වැටෙනවනේ නැත්නම් දැන් නොදැනුණට හුස්ම තියෙනවනේ. ඒ නිසා මේ වෙලාවේ මේ දැනිය කොට හැංගිලා තියෙන්නේ. මේක නැවතෙයි මම ආනාපානයේම හැකිතාක් තුරට බලන්න ඕනෑ කියනවා මිස මේ එක එක එනෙන ගති සතහ ස්වභාව භාව බලන්ට තොරතොර ඉඳ ගියොත් ආනාපානෙ ගිලිනවා. ඒක මම හිතන්නේ ඊයේ පෙරද අපි පුළුවන් තරම් දෙන්න පුළුවන් තරම් නිදර්ශන දීලා දෙමි සාකච්ඡා කරා. මම හිතන්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒ දේශනාවයි අත්දැකීමයි දෙක ගැළපිලා නැහැ. තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ. ඒක දේශනාවේ අඩුපාඩුවක් කියලා මම හිතනවා. මම පුළුවන් තරම් උත්සාහ කරන්න නැවත නැවතත් කියලා දෙන්න. හරියට භාවනාව යනකොට මේ වගේ ගොඩක් දේවල් එනවා. ඒවා නතර වෙන්න එපා. ඒවා තොරතොර ඉන්න එපා. ඒවා බලබල ඉන්න එපා. භාවනා ආනාපානෙත් එක දිගට යන්න හරි. මේව නතර කරන හැම වෙලාවකම පමාවේ වැටෙනවා භාවනාව. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත්තන මාර්ගඵලයන්ටපත් වීමේදී එක් එක් අවස්ථාදී පූර්ණ හෝ අර්ධව නැති වෙන සංයෝජන ධර්ම මොනවාදයි පහදා දෙන ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨි පූර්ණ ලෙසම නැතිවීමක්ද සෝවාන් ඵලයටපත් වන්නේ යන්නත් පහදා දෙන ස්වාමීන් වහන්සේ මේ තන්නේ කර මූලධර්ම පිළිබඳව දන්න දේ කියාපාන්න අහන ප්‍රශ්න කියලා මට පේනවා. Taman දන්න බව කියාපාන්න අහන ප්‍රශ්න. එහෙම නැත්නම් මෙච්චර ලස්සන ප්‍රශ්නේ අහන්න බෑ. මේට වැඩිය හොඳයි මට ලියලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොට මේක නැති වෙනවා. සකදාගාමි මේක නැති වෙනවා කියලා ලියලා දෙනවා. මම අනවශ්‍ය කාලේ නාස්ති කිරීමක් මේ කරන්නේ. සාමිෂ අදුක්කම සුඛ වේදනාවත්, ධිරාමිෂ අදුක්කම සුඛ වේදනාවෙත් වෙනස පහදා දෙන ස්වාමීන් වහන්සේ. සාමිෂ අදුක්කම සුඛය කියලා කියන්නේ ආශ්වාසයේ ඉඳලා ප්‍රශ්වාසයට යනකොට බැලීමක ඉඳලා ඇහිමට යනකොට ගඳ බලන තැන ඉඳලා රස බැලීමට යනකොට ගෙවම් කරන අතරමැද. නිරාමිෂ වශයෙන් වෙනකොට භාවනාවේදී හොඳ සතියෙන් හොඳට පිහිටවාගෙන කටයුතු කරන වෙලාවේදී එක එක මේ ධානාංග වශයෙන් හෝවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හෝ වේවා ඒ වගේ ඉහළ පැහැම යහල යෑම සිද්ධ වෙනවා සද්ධාව අඩු වෙනවා වැඩි වෙනවා වීර්ය අඩු වෙනවා වැඩි වෙනවා අන්නේ වෙලාවේදී ඒවා එක එකක් එකින් එකට මාරු වෙන වෙලාවල් වල නොසැලී උපේක්ෂාවෙන් බලා ඉන්නකොට ඇති වෙන මේ අදුක්කම සුඛ වේදනාව ආමිෂයට සම්බන්ධයක් නැහැ නිර්ආමිෂව සිද්ධ වෙන්නේ මේක සාමාන්‍යයෙන් කියනවා gedara dora ජීවිතය ගත කරනකොට ඇති වෙන අදුක්කම සුඛ වේදා සාමිසයි ගේහසිතයි පැවිදි වුණාට පස්සේ අභිනිෂ්ක්‍මණය කරාට පස්සේ ඇතිවෙන අදුක්කම සුඛ වේදනා නිර්ාමිසයි කියලත් සමාජික පැත්තෙන් විස්තර කරනවා. නමුත් මේකේ තියෙන්නේ අර ඇහැට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්බන්ධ අදුක්කම සුඛ වේදනා සාමිසයි එවනදන් සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා ආදී ධර්ම සම්බන්ධ කරගෙන එන අදුක්කම සුඛ වේදනා නිර්ාමිසයි කියලා තමයි මේ නිදර්ශන වශයෙන් පෙන්වන්න තියෙන නැත්නම් ප්‍රශ්නට කෙටි උත්තරේ වශයෙන් කියන්නේ. ධර්මමාර්ගයේ ගමන් කර විට කරන විට අදාළ අවස්ථාවලදී මා සිතේ දැඩි බියක් උපදී. ඒ ඊට අකමැති අයටයි. අනිකාසල්දී එම බියක් නැත. ඒ අන් අයගේ බලපෑම් ඒ අවස්ථාවේදී නැති නිසායි. මෙම මානසික බිය දැඩි ලෙස මාහට තිබේ. විසඳුමක් අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා. ධර්ම මාර්ගයේ ගමන් කරන විට අදාළ අවස්ථාවදී මාසිතේ දැඩි බියක් උපදී. ඒ ඊට අකමැති නිසායි. අනෙක් අවස්ථාවලදී එම බියක් දෙත. ඒ අන්නයිගේ බලපෑම මේ අවස්ථාවේදී නැති නිසායි. මේ මානසික පිය දැල්ලෙසම ආහාර තිබේ විසුමක් අනුකම්පාවෙන් ලබා දෙන්නේ. ඉතින් මේ පිස්තර වෙලා නැහැ ප්‍රශ්නේ හරියට. නමුත් මේ සඳහා දැඩි විදියට තමන්ගේ සීලය ආරක්ෂා කරන්න සීලේ තියෙනකොට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, තොග්ගති බය කියලා තියෙන පුළුවන් බය නැති කරන බය නැති වෙනවා. ඒ නිසා අනුන් ගැන සැකීමක් නැතුව තමන් තමන්ගේ සීලය මොකක් හරි රකින්න සීලේ ශක්ති ප්‍රමාණය රකින්න එතකොට ධර්මානුකූලව ඒ බිය නැතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ භාවනාවටත් ලේසියි. තමන්ටත් අදිෂ්ඨාන ශක්තිය වෙන්නවා. ඒ නිසා gedතරතර ජීවිත ගත කරන අයට බිය නැති කිනවත් තියෙන හොඳම ක්‍රමයේ සීලය පිළිබඳව හොඳ මේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ආනපන සති භාවනාදී අරමුණු නොදැනී හෝ වේදනා සිචිවිලි කිසිවක් නොමැතිව හිත විවේකීව විශ්‍රාමව පවතිනට පවතින්නේ අදුක්කම සුඛ වේදනාද යන්නත් එම தත්ත්වයේ ඉදින්දා ජීවිතයේදීත් පත්තා ගැනීම සඳහා කටයුතු පියවරක් පහදා දෙන ස්වාමින් වහන්සේ මේක දල වශයෙන් ඔව් කියන්න පුළුවන් නමුත් එහෙම ඔක්කොගෙම විවේක වෙන්න ඕනේ අදුක්කම සුඛ වේදනා විඳින්න පටන් ගන්නකොට නම් හඳුන්වා දෙන වෙලාවේ වගේ දර්ශීය තත්වයක් ඕනේ පස්සේ ඒ කෙනාට කොයි දේ තිබුණත් සුඛ දුක තිබුණත් ඒක ගණන් ගන්න නැතුව අදුක්කම සුඛ අත්දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා එදිනදා ජීවිතයේත් පවත්වා ගැනීම සඳහා පුළුවන් තරම් වැඩ ඔළුවේ දාගන්න එපා නැවතිල්ල වැඩකරනද විවේකීව නිස්සද්ද පුළුවන් තරම් වැඩකරන අදිෂ්ඨාන කරන මේ වැඩේට වැඩිය මට වටිනවා මේ වැඩේ පවතින සිහිය. සතිය අදිෂ්ඨාන කරනකොට ඉබේම ඒ අදුක්කම සුඛ වේදනාවට නිස්සන් වායයට යන්න ඕන කම නැහැ. දෙතර ඉඳ දුණක් ගන්න පුළුවන් කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ප්‍රවෘත්තිාවට කැමැත්ත තිබුණද කෙලෙස් නැති කර ගැනීම පහසු මඟ ලෙස ඒ යුතුයකම් පහර ඇරීම හා සම්මතයට පිටුපෑමක් දෝ කියාත් අනික් අයගේ හිත ඍජුවම පාපයක් යතිතේ ඒට ධර්මානුකූල විසඳුමක් ලබා දෙන සීක්වා කාගෙන්ද මන්ද ඉල්ලන්නේ මේක මෞංකාර දෙයයන් ආසිකෙන් තමයි ඉල්ලන්නේ පැවිදි වෙන්න ඕනේ අර මේ ඒක නොකරෙන පැත්තට කරුණු කියනවා මේ අනික් අයගේ හිත රිදී කියලා අර මිනිස්සු කියයි අනේ මේ නාට්‍ය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ යනවනම් හොඳයි කියලා ඉන්නේ gedara මිනිස්සු මේ මනසේ හිතානේ ඉන්නේ අනේ මම නැතුනොත් හෙට උදේ ඉර පායන එකක් නැහැ හවසට ඉර බහින එකක් නැහැ මේ කට්ටියට කණ්ඩ පොණ්ඩ නැති වෙයි කියලා. යන්න ඔයගොල්ලෝ ගියේ දාසේ මිසු දොඹ තෙලෙන් කැවුම් වෙලා කනවා. ඔය යන මිනිහා ගියාම ගෙදර මිසු සන්තෝෂෙට දොඹ තෙලෙන් කැවුම් වෙලා කනවා. ඉන්නකන් තමයි අනේ එපා යන්න අනේ ඉන්න කියලා එල්ලෙනවා. ගියේ දාසේ උඩට හාත්පසින් වෙනස්. මම මේ මේ දම්රිවි යන්න ඉස්සලා පිටකොටේ කරනකොට මගේ ලොකු අක්කයි නෑනයි තවත් අත්තම කෙනෙක් අත්තමල හතර දිනක් හිටියා ළඟ. ඉඳලා කිව්වා මේකනේ ස්වාමීන් වහන්සේ වෙලා තියෙන ඉතින් ගියාට පස්සේ ගෙදර වල වැඩ කරගන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ භවනාවට එන්න එපා කියලා. මේ ඉතින් ඉන්නවට බොහොම සලකනවා. ඉතින් ඒකනේ වෙලා තියෙන ඉතින් ඒ දරුවන්නේ දරුවෝ ප්‍රශ්න නිසා තමයි යන්නේ නැත්තේ කියලා. මම කොහොම තමයි <laughs> කියන්නේ. මට බලා ගෙදරින් ගිය දවසේ අර මිනිස්සු කැවුම් වෙලා කනවා මිනිස්සු ඵලයල්ලා යන්න කියලා. බුදු අම්මේ එහෙමනම් එකක් නෑ කවදාහක්වත් නෑ කිව්වා. එතකොට ඒ අත්තම්ලා හතර දෙනා එක්කෙනෙක් මහ බැංකුවේ නෙමෙයි අනික් බැංකුවක ප්‍රධානම විධායක නිලධාරියාගේ ලේකම්තුමිය වශයෙන් වැඩ කරන කෙනෙක්. එයා කියනවා ස්වාමීන් වහන්සේ කියන දේ 100ක් ඇත්ත. මට ඉන්නේ එක දුවයි ඒ දුව බැඳපු දාසේ කිව්වලු මීට පස්සේ අපේ පෞල් ජීවිතේ අත තියන්න එන්න එපා අම්මා හැම තැනකට යන්න කිව්වා. මම දැන් ඉන්නේ තනියම ගෙදරක ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ. මම මගේ ටික තියාගෙන ඉනවා තුන් සැරයක් ගේ කැඩුවලු. බඩු අරන් ගියා. මම දැන් විවේක වෙන ඒ දරුවා කිව්වලු මම ළඟ මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්න එපා කියලා. මම බොහොම කරු කරනවා කිව්වා දරුවාට. ඇත්තටම හැම කෙනාම කියන්නේ ඕක තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ. ඔයගොල්ලෝ හිතානේ ඉන්නේ මේ ඉන්නකොට දරුවෝ කැමතියි කියලා. ওই දරුවෝ කැමති නැහැ නාකියෝ ඇවිල්ලා ඇඟිලි ගන්නවට. උන්ගේ උන් පවුල් කන්නේ උන්ට විනෝදේ ඉන්නනේ. ඔයගොල්ලෝ ගිහිල්ලා පවුල් කන හැටි කියලා දෙන්න යනවා. උන් ළමයි හම්බෙච්චා උඹලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ ළමයි හම්බෙටම කවුද බැලුවේ? දැන් ගිහලා මෙවට ඇඟිලි ගහලා ඔයගොල්ලෝ දන්නේ බයින බැනු. ඔය අම්මලා තාත්තලා ගෙදර ඉන්නකොට බයින බැනු අපිට එනවා. අපිට අවිලා කියන මොන කොරණ්ඩ සාංශ මේ හැම දෙයකටම ඇවිල්ලා ඇඟිලි ගහනවා. ඔය අපිට ඕනේ අපේ පැත්තකට ලයින්ද කරන්න දෙයක් නැති යන්න කියන්නත් බෑනේ. ඒ නිසා කරුණා කරලා වැඩක් බලාගන්න. ඔයගොල්ලෝ දරුවෝ තියා දරුවන්නේ දරුවෝ බලාගෙන මෙහාවනේ අහම්බෙන් හම්බෙච්ච දරුවෝ. දරුවනේ දරුවොත් අහම්බයක්. ඔයගොල්ලෝ ඒක අල්ලගෙන මාන්නයක් වවා ගන්න හදනවා. උන් දොඹතෙලෙන් කැවුම් කන කන ඔයගොල්ලෝ යනවනේ. එනිකම් බෝරු මම ඔය අර මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා ඒ ශාන්ත මේ ළඟදී ඇවිල්ලා ගියා මේ. ඇමරිකන් ජාතික රාහුල හාමුදුරුවෝ. ඉතින් මම ගිහිල්ලා මම වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ රස්සාවක් කරනවා. ඉතින් ඒක නිසා ඒ රස්සාව කරන තැන 300 ගණක් විතර මිනිස්සු ඉන්න ඇති ඔක්කොමලත් යැපෙන්නේ රස්සා ස්ථාන දිනුනොත් තමයි. ඉතින් මම යනකොට ඒගොල්ලෝ කැමති නැහැ කියලා. ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. මූණවත් බලන්න නැතුව ඒ සනාධික උඹ දැනගනි ලංකාව කියන්නේ බොහොම උගත් වින්න රටා. උඹ ගියොත් උඹට වැඩිය හොඳ මිනිහෙක් කොතෙන්ද එනවා. උඹට ඕනම් ඵලයන් කිව්වා. නෑපත් එක පරාදයි. <laughs> මම මේ දරේ ආවට පස්සේ කිව්වා සාංශර මතකද කියලා. මට නම් මතක නැහැ කිව්වා. හැබැයි කියන්න ඇති කිව්වා. නිසා නිකන් මූණිච්චාව කරන්න එපා. ඔයල කොහොමදත් මැරෙනවා. ඒක දන්නවනේ තමන්ගේ වැඩක් කරගන්න තෝමනවා කරන්නේ. තීරණ මිනිහවත් ආදර්ශයක් දෙන්න එපා. ඉතින් තා ජීවිතේ කටයුතුවලදී විරුද්ධ නොවි සිටීමෙන් මනාපමනාව දෙකට හසු නොවි ක්ලේශ ධර්මයන්ගෙන් මිදී අදුක්කම සුඛේ වාසය කිරීමට හැකි වේද යන පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව්. නමුත් අමාරුයි ඒ නිසා ඒක උත්සාහ කරනවා නම් ඕගොල්ලෝ මුළු ගෙදරටම බණක් උගන්වනවා වෙනවා. තාම ගීගේ අතහැරීම ගැන නොහිතපු හැම කෙනෙකුටම ආදර්ශයක් දුන්නා වෙනවා. පඬිතුකම කියලා පැදුරක් වෙලාන බණ උගන්වන එක නෙවෙයි වැඩේ වැඩක් කරනකොට අනන් නැතුව කිසි දෙයකට විරුද්ධ වෙනස තමයි කටයුතු කරන යනවනම් කතෝලික මිනිසෙක් වුණත් හැරෙනවා. මුස්ලිම් මිනිසෙක් වුණත් තේරෙනවා. ගෙදර ඉන්න බල්ලට පූසට වුණත් තේරෙනවා මේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා. ඇවිල්ලා ඉල්ලුවොත් මොනවා හරි තියෙන දෙයක් ඇවුත් හරි දෙන්න. එමෙ නෑනේ කරගන්නේ කරාට කරගන්න හරි. එතකොට ඒක විශාල බණක්. ඒක විශාල ජීවිත ආදර්ශයක්. අපි හිතනවා මේ එක එකනට කන හැටි බොන හැටි උගන්වන එක තමයි අපිට කරන්න තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේ දන්නවා. අවරණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන අතරතුර ඊතා හොඳින් හිත තැම්පත් වේ. හුස්ම රැල්ල හෙමින් ඇදී යනවා දැනේ. ඊළඟට හුස්ම බඩේ දැනෙන්න පටන් ගනී. මේ අතර උඩුකය පහළට බර වෙනවා බව සිහියෙන් දනි. නැවත සිහියෙන්ම කය කෙලින් කරගනි. හුස්ම රැල්ලේ මුලමඳ හඳුනාගත්ත නොහැක. මෙසේ සිදුවන්නේ ඇයිදයි පැහැදිලි කර දෙන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි. මම මේ හතරවෙනි වතාවට කියන්නේ මේ මේවල් දෙනකොට කය ඉදිරියට නැමුණත් මුලමඳාග නොපෙනුනත් හැකිතා කාණපානත් එක්ක ඇසුර පවත්තන්න ඇසුර පවත්නකොට අත්දැකීම දවසින් දවස දවසින් දවස එකින් එක එකින් එක ඉතරහට تعلق කරනවා. මේ එන එන දේවල් ඇයි ඉස්සරහට නැමෙන්නේ ඇයි වමට නැමෙන්නේ ඇයි දකුණට නැමෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි විකෘතියක් එනවා ඒ විකෘතිය තියෙද්දි තානාපණි කරනවා නම් හිත තීරුම් අර ගන්නවා මොකද්දෝ ප්‍රායෝගික අත්දැකීමක් මේ කොච්චර දේවල් වුණත් හුස්ම තියෙනවා කොතන වුණත් හුස්ම තියෙනවා හුස්ම සතිය පිහිටවන්න පුළුවන් ඒ තියේදී මොන විකෘති තිබුණත් විකෘති පැත්තකට දාලා ආනපන දිගේ යන්න පුළුවන් හැකියාව තේරුම් ගන්න එක තමන්ට මුළු සංසාර ගමනටම හැරමිටියක් හම්බුණා වගේ, කල්යාණ මිත්‍රෙක් හම්බුණා වගේ. මේක කොතනක හරි හැලුනොත් අනාතයි අසරණයි. පුළුවන් තරම් ආනපනිය ඇසුරු කරන්න. මේසා මහත් වූ ගම්භීර ධර්මයක් හමුවේ. ධර්ම මාර්ගඵලයන්ට පත්වීම කෙසේ වුවත් සතියට මනාව ප්‍රගුණ කිරීමෙන් පූර්ණ ලෙස සතිමත් වීමෙන් අවසාන හුස්ම රැල්ලේ ප්‍රස්වාසයේ සීයේ පිටකර ගැනීම සඳහා උත්සුක වීමකින් යම් සහනයක් ලබාගත හැකි වේද යන්න පහදා දෙන්න. මැරිලම බලන්න ඕනේ ඒකට ඉතින්. මේ විදිහට කරලා මරුණට පස්සේ බලන්න මරණය ටිකක් සහනදායකද කියලා ප්‍රශ්නේ තියෙන්නේ ටෙලිග්‍රෑම් එකක් එවා ගන්න ඇඩ්‍රස් එක දන්නේ. ඒකයි ප්‍රශ්නේ SMS එකක් හරි එවන්න පුළුවන් SMS එකක් හරි ගියාට පස්සේ ඇඩ්‍රස් එක හොයාගන්න බෑ. බර ගානක් ගිය කට්ටිය ඇති කියා ගන්න කියා ගන්න විදියක් නැහැ. ඒ නිසා try එකක් දීලා පුළුවන් නම් අපිටත් කියලා කරුණී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව 24 25 26 දින තෙතුන්තර ඉතා හොඳින් කළාක අතර 27 වෙනි දින සක්මන් භාවනා කිරීමෙන් අනතුරුව හිසෙහි තදගතිය වමනීය මහා හොඳු මන්තු ගතියත් අදීම දන්නා මේ ඇයිදයි පහදා පහදා දෙන්න මේ මේ තියෙන තදගති වමනීය හොඳු මන්තු ගති සක්මන්ට බොහෝ විට සම්බන්ධයක් නැහැ. ඒක වෙන පඩිය අජීර්ණයක් හෝ වෙන දෙයක් වෙන්න පුළුවන්. අර උඩ දානශාලාවේ වැඩ කරන මිනිසයාට ඊයේ හොන්තු මාන්තු වෙලා සක්මන් කළා නෑ හැබැයි. ඒ මංසයා සක්මන් කරන්නේ අද යනවා බේත් ගේට. ඊට දෙසරයක් හැදිලා ෆිට් එක හැදිලා වැටිලා. ඉතින් මේ සක්මන් කළා නෙවෙයි හැබැයි. ඒ නිසා මේ එහෙම තියෙනවා නම් සක්මණෙන් පිට දෙයක් තියෙනවා නම් ඒකට වේදකම් කරන්න. මොකද සක්මණේ ඒ වගේ ඔයිට කිට්ටු ගතියනවා. මොකද කවදාකවත් නොදැරිය හැකි මට්ටමකට යන්නේ ඒක සහතිකයි. භාවනාවේදී අමාරුකම්පත් කරනවා. නමුත් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ ඒක නිසා අපිට භවනාව කාටවත් බය නැතුව ඇවිල්ලා කරපන් කියලා කියන්න පුළුවන්. මේ වගේ තියෙනවා නම් කීත හැක භවනාව කරපන් කියලා. මම යනවා නම් හොඳු බාන්දු වෙනවා නම් කාට හරි මුස්ලිම් මිනිහෙකුට කියලා අයියා එන්න භාවනා කරන්න කිව්වනම් ආපෝ ඕක හොඳු බාන්දු වෙනවා ඕක ඉසකක් කියනවා ඕක තද වෙනවා කියයි. එහෙනම් බුදුහාමරෝ මේ එහිපස්සික කියන්නේ නැහැ නේ ඇවිල්ලා කරලා බලපන් කිය. කරලා බලපන් කියලා දෙන කිසිම ඒ වගේ විකෘති වලටපත් වෙන්නේ නැහැ. මාර්ගඵලයන්ටපත් වීම සඳහා පාරමිතා සම්පූර්ණ වී යුතුයද පාරමිතා සම්පූර්ණ වී ඇතුව දැනගන්නේ කෙසේද පහදා දෙන ස්වාමීන් වහන්සේ මම පළවෙනි මතය පිළිබඳව මත ප්‍රකාශ කරන්නේ නැහැ මාර්ගඵලයන්ටපත් වෙන්න සඳහා සුදුසුකම් අවශ්‍යයි නමුත් ඒක සුදුසුකම් නැහැ කියලා නොකර ඉන්න මේක යොදා ගන්න තියෙන්නේ පාරමිතා සම්පූර්ණ නැත්නම් සම්පූර්ණ වෙන්නත් කරන්න ඕනේ භාවනාව පාරමිතා සම්පූර්ණද කියලා දැනගන්න තියෙන එක චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන කියන එක ගන්න පුළුවන් නම් පාරමිතා ඔක්කොම තියෙනවා කියලා හිතා ගන්න. එක චිත්තක්ෂණයක් හෝ මම දැන් මෙතන තියෙන ගන්න නම් ඔක්කොම අංග සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා ඒක තමන්ම දාලා බලන්න. ඊට පස්සේ බලන්න මේ අම්මා මැරිච්ච වෙලාවෙත් ගන්න පුළුවන්. ගෙටගිනි ගත්ත වෙලාවෙත් ගන්න පුළුවන්. සුනාමියට ඇවිල්ලා ගහගෙන යන වෙලාවෙත් ගන්න පුළුවන් නම් එන උත්කෘෂ්ඨ විදියට පිරලා තියෙනවා කියලා කියයි. ඉතින් සුනාමියක් එන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. අර ටික තියෙනවා. ඊටර හොඳ එක තියනවාද කියලා බලන්න අම්මා මැරියා. ගෙටගිනි ගනි. සුනාමියක් වරින් කියලා තමයි කියන්නේ. ඒ හැම එකකින්ම තමන්ගේ පාරමිතා තමයි ටෙස්ට් වෙන්නේ. ස්වාමීන් වහන්සේ නික්ඛම්මයේ ගැන කතා කරන විට හිතට ද්වේෂය පහළ වන්නේ කුමන චෛසික ධර්මයක් නිසාද? නිස්කම්මේ සඳහා අවශ්‍යව තිබුණද අනික් අයගේ විරෝධයේ හමු වී සිත උදාසීනව ලොකු බියක් සිතට ඇති වේ. මේ தત્ත්වය ඇති කරගෙන නිෂ්කාමී ඉෂ්ට ඉෂ්ට කර ගන්න හැටි පහදා දෙන්න. මේ ලියන කෙනා දැන් ඉන්නේ නිෂ්කම්මේ කරලා කියලා හිතන්නේ. මේ දැන් ඉන්නේ නිෂ්කම්මේ කරලා තමයි අපි දවස් 5කට 6කට වෙන් වුණා කියලා කියන මොන තරම් සටනක්ද කියලා හිතන්නේ. ඒකටවත් සත 5කට සලකන්නේ නැතුවනේ මේ ලියන්නේ. දැන් ඉන්නේත් gederin අයින් වෙලා. දැන් ඉන්නේත් නෑදෑයන්ගෙන් අයින් වෙලා. නමුත් තාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද නිෂ්කම්මේ කරගන්නේ කියලා. ඒ කියන්නේ මේ මේ මාළියෙකුට පුළුවන් වෙයිද වතුර පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න? කවදාකවත් බෑ. ඌ පටන් ගත්ත තැනල ඉවර වෙනකම් වතුරේ ඉන්න නිසා මාළයාට වතුර කියන කාබෝධ කරන්න බෑ. ඒකට ගොඩ ඉන්න මිනිහෙක් වතුරට වැටිච්ච දවසේ තේරෙන වතුර කියන්නේ මොකක්ද කියලා. මාළුවාට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ නෙක්කම් මේ කියලා හිතාන ඉන්නේ මොකද්දෝ මනෝ විකාරයක්. මේ කාමයෙන් වෙන්වීම අපි දැන් මේ දවස් 7-8ක් 5ක් 6ක් මේ කරපු එක දැන් 100ට 100ක් නෙක්කම් මේ කරලයි කියලා හිතාගන්න. එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක හොඳක්ද නරකක්ද කියලා. මජ්ජේ සූත්‍රයේදී ආස්වාද ප්‍රසවාසයේ මුලත් ඒ ගෙවෙන හැටි දැකීම මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේ සඳහන් කරන ලැබේ. ඒ ආකාරයටම උදරේ පිම්බීම ඇකිලිමත් දැකියයිදයි පහදා දෙන ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම මජ්ජ ආනපානෙම තමයි. නමුත් ඒකේ මජ්ක්‍ධිම ප්‍රතිපදාව පෙන්වන්නේ ප්‍රස්වාසයේ අග මුලත් ගෙවෙන හැටිත් නෙවෙයි ගෙවීම දැකීම තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා පිම්බීමේ හැකිලිමේදී හැකිලිමේ අග දකින්න පුළුවන් නම් ප්‍රසවාසය අග දකිනා වගේ ඒකට සුදුසුයි. භාවනා තුළ යම් ප්‍රමාණයක යම් ප්‍රවණතාවක් ඇති වූ අයෙකුට යුතුයකම් සහ යුතුයකම් සහ මොකක්ද ගන්න තියෙනවා ආරක්ෂා කිරීමට සැලසුම් කිරීමේ අවස්ථාවක් මතුවේද සම්මතයේ ගරු කරන අයෙකු ලෙස પરමාර්ථ ධර්මයට රුකුලක් ගෘහස්ථය තුලදී මට ලබාගත හැකිද පහදා දෙනු මැනවි. දැනට මේ ගෘහස්ථයෙන් අයින් වුණා හරි කමක් නැහැ අයින් වෙලා නැතුව හරි කමක් නැහැ දැනට යම් ප්‍රමාණයක ප්‍රවණතාවයක් ඇති වුණා නම් ඒ ප්‍රවණතාවය gedara ගිහිලත් උත්සාහ කරන්න බලන්න ඒක පිට කෙනෙකුට කියලා දෙන්න අමාරුයි වෙයිද නැද්ද කියලා මේ ප්‍රශ්න ඇහිල්ලෙන් තේරෙනවා මේකට උනන්දුවක් තියෙනවයි කියලා. නමුත් යුතුයකම් වලින් පළවෙනි යුතුයකම තමයි Tamanට Taman අත්ත්‍ය සිද්ධිය සලසගන්න එක. අනික් සේරම මවාගත්ත බොරු. Tamanට Taman උත්කාර කරගන්න එක තමයි බුද්ධ හදි උත්තමයන් වහන්සේලා යුතුයකම වශයෙන් පෙන්වන්නේ කරණීයන් අත්ත්‍ය කුසලේන යන්තං සන්තම් පදං අபிචමිච්ඡ. Tamanගේ ශාන්ත පදේට ළඟාවීම සඳහා යමක් කළ යුතුද? අන්න ඒ ටික කරන්නයි කියලා කියන්නේ. මේ අපි යුතුයකම් කියලා කියන්නේ ජීවිතේ පස්සේ හම්බෙච්ච කට්ටිය බදාගෙන ඒගොල්ලන්ට සලකන දේවල්. Tamange වැඩ අමතක කිරීමක්. ඒ නිසා මේක සරුවත්න දේශනා හැටියට බලනකොට එකම යුතුයකම තමයි සතිය පිහිටවීම. ඒකට සම්මතිය කරු කරන අයෙකු ලෙස අපිට සතිය පිහිටවන්න පුළුවන්. ඒ වගේම පරමාර්ථ ධර්මයේ රුකුලක් වෙන විදිහට ගෘහස්ත ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ ඒ සඳහා එක එකනාට තම තමන්ගේ කෙලෙස් වල හැටියට ක්‍රමසහ විදි සකස් කරගන්න වෙනවා. ශාසනයේ සුද්ධෝදන රජුරවණ්ඩ විසාකා විශේෂයෙන්ම විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් සෝවාන් වෙලා ඉඳලා අනාථපිණ්ඩික සිටුතුමා ඉතින් මේ වගේ වීර චරිතයක් වෙන්න උත්සාහ කරන්න ඕන. ආමිෂ පූජා දානමය පින්කම් වලින් මිදී සීලයක පිහිටා පූර්ණ කාලයෙන් භාවනාකාරී සඳහා කැපකිරීමට වඩා කරකිරීම වඩා ප්‍රයෝජනවත් වන්නේ දැන පහදා දෙන ස්වාමීන් වහන්සේ. ඉතින් භාවනා කියන්නේ දානයක් නෙවෙයි. භාවනා කියන්නේ කෙලස් ටික අතහැලා දාන්නේ. භාවනා වෙලාදී අතපය දඟලනකොට ඔන්නේ තිබිච්චාවයි කියලා පැත්තකට දානවා කියන එක ආමිෂ නොවුනට දානමය පිංකමක් තමයි. ඒ නිසා පූර්ණ කාලීය භාවනා කරනකොටත් ඒ අර කරගෙන ආව පිංකම් වල ඌරුව තියෙනවා. ඒක නිසා ඒව සුද්ධ වශයෙන් වෙන් කරන්න අමාරු වේවා. පංචශීලයේ සහ අටසිල් අතර වෙනස පැහැදිලි කර දෙන්න. මේ දෙක අතරින් සසරින් ඈතර වීමට උර දෙන්නේ කුමන සීලයේද? මෙව මේ මේ පන්ති මෙව උගන්නන පන්තිනේ මේකට දහම් පාසල් යන්න ඕන. දහම් පාසල් ගිහලා මේ ප්‍රශ්න අහගන්න. මේක භාවනා කරන තැනක් පන්සිල් වල තුන්වන සිල්පදයේ රැක්ක රැක්කද ඒ පංච නිවනට වැටෙන සාමිෂ සුඛ ගේයසිතක් ගේයසිත දුක්සිත බවට එයා නොන්නේද පහදා දෙනු මැනවි. පංචිල් වල තුන්වන ශිල්පදේ රැක්කද ඒ පංච නීවරණට වැටෙන සාමිෂ සුඛ කේසිත හෝ දුක්ඛිත බවට පත් නොන්නේද පහදා දෙනු මැනවි. කියන්නේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ආචාර විදිහට කාමයේ පැවැත්වීම සාමිෂ සුඛ ගේසිත දුක්කට වැටෙනවා නමුත් ඒක ඉතින් තමන් ඊළඟන කරන එකක් නේ ඉතින්. කවුරුත් එහෙම මේ මොකක්ද කියන්නේ? කාමාචාර කරන්නම කියලා නීතියක් නැහැ පොතේ. කාමාචාර කරන්නේ අවශ්‍ය නම් තමයි. ඒ නිසා මෙවුවා මේ හිතේ තියෙන අර වංචනික ක්‍රමයට කරන නිසා පුළුවන් නම් ඒක මෙන්ුණාට ඇති ප්‍රශ්නයක්වත් නැහැ. ඒ Brahmacharya රකින්නවා කියන එක ලේසිත් නැහැ. ඒක නිසා බැරි නම් මිත්‍යාචාර අයින් කරලා සාමාන්‍ය ආචාර ක්‍රම වලට කාම හැසිරීම කෙරුවට කමක් නැහැ. නමුත් ඊට වැඩිය හොඳයි එකෙන් වෙන් වෙනවා නම් ඒ නිසා එnde end end end වඩා හොඳ ඒක තෝරන මිසක්ක ඔක්කොටම හරියන එකක් නෑ මේකේ. පැවිදි වීමටපත් වීමට අවශ්‍ය කාන්තාවන් කීප දෙනෙක් සිටියත් එලෙස කාන්තාවන් පැවිදි වීමටපත් කර භාවනා උපදෙස් ලබා දීමට නිසරණ සෙන්සුන් මගින් ඊට කරුණු ලබයිද යන දැන ගැනීමට කැමැත්තෙමු. බලමු මේක වැටෙන කාලේ එනකොට ඌව පටන් ගනි. දැන් නම් තාම වැටෙන ලකුණු පහළ වෙලා නැහැ. මේ පටන් ගත්ත හැම තැනකම ඔය කාන්තා භව ඉස්සර කරගත්ත ගමන් වැටෙනවා. manussකම ඉස්සර කරන්නේ. manussකම ඉස්සර කරන මේ වැඩ ටික කරගෙන යන්නේ. එතකොට මේ කාන්තා පරිමකම අයින් කරලා වැඩේ වෙයි. දැන් යන්න හදන්නේ කාන්තාකම ඉස්සර කරන ওই ගමනේ කිසිම ඉස්සරහක් නැහැ. අපි මනසකම ඉස්සර කරගන්න සතිය ඉස්සර කරගන්න දැන් මේ ජීන විදිහට කරගෙන යන්න. එතකොට ඕක දිගහැරෙනවා කියන එක සටනක් අපි උකට සංවිධානය වෙච්ච ගමන් මායя ඇඟිල්ල තියෙනවා. සංවිධානය වෙච්ච ගමන් මායя අත තියෙන නිසා මේ යන ක්‍රමය මම හිතනවා අපි හුඟක් ඉස්සරහින් ඉන්නේ කියලා. අවසරයි අපේ ආන්තුනේ සමා වේලා අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ පැවිදි වුණපත් වීමට යොමු වුණේ කෙසේදයි අපටත් ආරසයක් ලබා ගනුවස් පවසන් ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මේකත් ඔය රිට්‍රීට් තුනකට විතර ඉස්සර වෙලා මං හිතන්නේ විනාඩි 10 15ක් විතර මේ මට කිව්වා මම කිව්වා ඒක නිසා නමුත් මට මතක නැහැ කොයිද කිව්වේ කියලා. මට එහෙම ඇත්තටම ප්‍රධාන මේ හවල් කියලා මේ හිත කල කිරෙන්නවක්වත් හතර පෙර නිමිත් දැකලවත් එහෙම දෙයක් උනේ නැහැ. ජීවේ ඉන්නකොට භාවනා කරා. අවුරුදු 8ක් 9ක් මේ ඕගොල්ලෝ කියන ඔක්කොම බොරු. ඔය එකක්වත් නැහැ. මම ඔය කෝටම වැඩි බොහෝම කාර්යක්ෂම ජීවිතයක් ගත කරා. කාර්යබහුල ජීවිතයක් ගත කරා මට කිසිම බාධාවක් තිබුණේ නැහැ සත්‍ය වඩන්න. ඒක නිසා ඔයගොල්ලෝ මම වගේ ගී කාලේ භාවනා නොකරපු කෙනෙක් එක ඇහුවනම් අනුකම්පා කරයි. මම කිසිම අනුකම්පාවක් මම කියන්නේ ඕගොල්ලෝ ශරීර හොරු බොරුව කරන්නේ ඕනකම තියෙනවා නම් මෙච්චර කරපේකේ ඕ ඔය තියෙන අඩුපාඩුකම් ගැන කතා කරගෙන ඉන්න එපා. ඒකට අත්‍යවශ්‍යත් නැහැ පැවිද්ද. නමුත් පැවිද්ද අනිවාර්යයෙන්ම gedette එනවා. Tamange එලිපත්තට එනවා. Taman හරියට බණ භාවනා ටික කරනවා. ඒක නිසා මේ ඔකට්ටිය දැන් උඟ දෙනෙක් අර මේ ඉන්ටර්නෙට් එකේ තියෙන බණ අහනවා මතක තියාගන්න මේක රිට්‍රීට් දෙකකට තුනකට ඉස්සලා ওই ප්‍රශ්නේ අහලා මම එක දහසක් විනාඩි 10ක් 15ක් විතර ගත්තා ඒක මම කියන්නේ අංග සම්පූර්ණ උත්තරයක් කියලා දැන් කතා කරත් අංග සම්පූර්ණ උත්තරයක් නෑ ඒකට ඒ නිසා ඒ වගේ ඒ පරණ කරපු එකක විස්තර අහලා ටිකක් මනදොල සපුරා ගන්නයි කියලා තමයි මට කියන්න දෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික අපි ගිය පාරත් මම පළවෙනි දවසේ ඉතුරු කරපු ප්‍රශ්න දෙක තුනකුත් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට මේ තේමා වෙලා තියෙන්නේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. අපි බලමු අද ධර්ම දේශනාවේදී ඒවා මේ සම්පූර්ණ කරගෙන නැත්නම් ඒව හැම එකක්ම සම්බන්ධ කරගෙන මේ වේදනානුපස්සන නැත්නම් වේදනා චෛසික පිළිබඳව විස්තර කතා කරා. කෙසේ නමුත් අපිට තව යොදාගත්ත කාලය ඉතුරු තියෙනවා. වෙන කෙනෙකුට එහෙම සභාවට අහන්න නැත්නම් මේ මේ මේ කල්තබු ප්‍රශ්න පිළිබඳව තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කැමති නම් ඒක මම හිතනවා හොඳ ධර්ම සාකච්ඡාවක් වෙයි කියලා. අවසර ස්වාමීන් වහන්සේ භව තණ්හාව ඇහෙන්නේ මයික් එකට ඇහෙන්නේ තට්ටු කරලා බලන්න ඇහෙනවද කියලා ලංකල්ලා කතා කරන්නේ මේ වගේ අවසර নমස්කාර පූර්වක ස්වාමීන් වහන්සේ භව තණ්හාව කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න භව තණ්හා විස්තර කරන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුනම සම්බන්ධ කරන්න ඕනේ මම ධර්ම දේශනාවේ මතක් කරා ඇහැට රූප කනට ශබ්ද ආදී වශයෙන් ඉන්ද්‍රියන් ගෝචර දේවල් කාම තණ්හා වෙනවා එතකොට මේ පවුලේ අයට මේ රටේ ඉන්න අයට මට හෙට මම යන යන තැන් වල මේ තියෙන කාම තණ්හාව මට ලැබේවා කියලා එතනක භව තණ්හාවක් වෙනවා ලබනාත්මකත් එක්ක. ඒකට අර මේ මොහොතේ ඉඳුරන්ට ලැබෙන ප්‍රත්‍යක්ෂ ලැබෙන එක කාම තණ්හාව ඒක හැම තැනම හැම කෙනාටම මනාප විදියට ලැබෙනවා කියලා ඉතිරි පැතිරි කල්පනා කරමින් භව තණ්හාවක් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය භාවිතයේ තියෙන්නේ සාමාන්‍ය විශ්වාස කරන්නේ භවයේ කියන එක අපේ මරණින් මත්තේ ලැබෙන තත්ත්වයක් කියන එකයි. නමුත් සාමාන්‍යයෙන් භවයේ කියන එක මේ මොහොතේම අපි සකස් කරගනිමින් ඉන්නා නේද කියන එක පැහැදිලි කරලා දී. මට සාමාන්‍ය අදහස තේරෙනවා ඒනකට ප්‍රශ්න ඉච්චර පිළිසුදු ඇහෙන්නේ නැහැ මෙහෙට. සාමාන්‍යංශ දැන් සාමාන්‍යයෙන් මිනිස්සු අදහන්නේ මේ භවය කියන එක මේ මරණින් මත්තේ ලැබෙන්නක් හැටියට. එතකොටයි මේක සකස් වෙන්නේ කියලා මතයක් තියෙනවා. ඒ වගේ අදහස තමයි මිනිස්සු දරන්නේ. නමුත් ස්වාමීන් භවය කියන එක මේ මොහොතේදීම අපි සකස් කරමින් නේද ඉන්නේ කියන එක ඒක ඇත්තටම උපාදාන පත්‍යා භව කියලා කියන්නේ. උපාදාන කරන්නේ මත්තේදී නෙවෙයි දැන්. ඒ උපාදාන කරන කරන වෙලාවේ භවයේ සකස් වෙනවා. ඒක නිකන් මේ මේ අපි ඉන්න මහ පොළොව වගේ තමයි. හැම චිත්තක්ෂණයම ඉන්න බව කියලා එකක් තියෙනවා. මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ භවය තමයි භවය කියන්නේ. ඒ භව කියන වචනේ ඇවිල්ලා තියෙන භවයෙන් තමයි. තමයි මෙතන මැරිලා නැහැ, නිින්ද නිගිලා නැහැ, ක්ලාන්ත වෙලා නැතු ඉන්න බවක් දැනෙනවනේ. ඒ දැනෙන්නේ භවයේ තමයි. ඒක ඉතින් දිගට යනවා. ඒක සද්ද හැමින් ඉන්න භවයක් වෙන්න පුළුවන්, රූප දකින්න භවයක් වෙන්න පුළුවන්, නිස්සද්ද භවයක් වෙන්න පුළුවන්, විවේක භවයක් වෙන්න පුළුවන්. මොන භවයක් හරි එකින් එකට පටලවි පටලවි දිගින් දිගට යනවා. භව කියන අපේ වචනයක් තියෙනවා යන භව, එන භව, කන භව, බොන භව ඒ කන භාවයේ තමයි. ඒක තමයි මේ භවය කියලා කියන්නේ වෙන එකක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ ධර්ම දේශනාවේදී වේදනානුපස්සනාව ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට වැඩෙන වැඩෙන විදිය ඇහෙනවා මදි ලං වෙලා කතා කරන්න. වේදනානුපස්සනාවේදී ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට වැඩෙන හැටි ස්වාමින් වහන්සේ ඒක හඳුනා ගන්න හැටි කියුණාද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි. අදත් කොහොම හරි ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ මොකද්ද මේ පුංචි තැනකට යොමු කරවන්න හදන්නේ ඒක පිරිසුදු මදි ඇහෙන ක්‍රමය. වේදනා වේදනානුපස්සනාව වඩනකොට ඒක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හිම වැඩිගෙන යනවනේ යන විදිය ස්වාමින් වහන්සේ ඒ අඳුනගන්නේ කොහොමද කියලා ශ්‍රද්ධාව කියන එක අඳුනගන්නේ කොහොමද වේදනානුපස් වේදනාව කියලා වෙනසක් නැත්තේ නෑ භාවනාව දිගට කඩා ගන්න නැති වෙන්න තමන්ට සද්ධාව තියෙන්න ඕනේ. සද්ධාව පිරිහෙනව නම් දන්න, වැඩෙනව නම් දන්න. තමන්ට වීර්ය වැඩෙනව නම් පිරිහෙනව. ඒක වේදනාවන පශනා කරුවත්, කායන පශනා කරුවත් එකම දේ. කරන භාවනාව නෙවෙයි ඒ භාවනාවේ තියෙන මේ මේ හැදහිලික භාවය සද්ධාව කියලා කියනවා අතනායර කරන ගතියට වීර්ය කියලා කියනවා එලඹ සිටි ගතියට සතිය කියනවා ඒක වැඩෙනවද කැඩෙනවද කියන එක ඒ යෝගාවචරය නිතර නිතර නැවත නැවත ආවර්ජනය කරමින් තමයි ගමන් කරන්නේ ඒක වේදනාවට පසුනාල කියලා විශේෂ කරන්න බෑ කොයි එකටත් එකයි ඒ යෝගාවචරයට ආවේනිකයි යාගේ සද්ධාව ඒක වැඩෙනවද කැඩෙනවද? ඒක ඉතින් Taman කාලානුරූපව එතන එතන ප්‍රමාණ කරමින් තමයි මේ ගමන යන්නේ. කළ යුත්තක් නෑ. නමුත් නොකරන කෙනෙක් නෑ ලෝකේ. හැම කෙනාම බල බලා තමයි යන්නේ. කරු ස්වාමීන් වහන්සේ උදේ අර මහත්තයෙක් කමඨහන් සුද්ධ කරනලාවේ ප්‍රකාශ කළා ආනාපාන භාවනාවක් කරද්දී පරයන්ක භාවනා කරද්දී එයාගේ දැනෙන වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එයා මෙනෙහි කරනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම මේ අනිත් මම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේලා අනිත් අයටත් ওই වැරදි අවබෝධය තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ පංච උපාදානස්කන්ධය දුකයි අනිත්‍යයි දුකයි සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලානේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා දැන් අපිට ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි. ඕවා මේ කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තම මේ දැන් මේ අද මේ මේ මේ මේ දේශනාවනොත් අපිට අවබෝධ වුණා මේක බලන්න තියෙන අනිවාර්යයෙන්ම ඉස්සලා අපි සතිය පිහිටවගෙන උස්මේ ආනාපානසති භාවනාව කරලම තමයි මේක බලන්න ඕන කියන එක. නමුත් අනිත් අයට පාදලා දෙනින්ද චුට්ටක් ඒ ගැන විතරක් කරන්න පුළුවන්ද කියලා කරුණාවෙන් මතක් කරනවා. ඇත්තට මේක හුඟක් වෙලාවට මම හිතනවා තව කෙනෙකුට කෙනහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද හුඟව දෙනෙක් ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාව බොහොම ශ්‍රේෂ්ඨ භාවනාවක් විදිහට කල්පනා කරනවා. ඒක ලෙවලා ඔක්කොම අනිත්‍යං දුක්ඛං අනාත්තං කියලා කියනවා. නමුත් යට ද්වේෂයේ තියෙන බව අහුවෙන්නේ නැහැ. යමක් අනිත්‍යං දුක්ඛං අනාත්තං කියලා කියන්නේ අභාවිත මනසකින් තරහෙන්මයි. ඒතකොට යටින් ද්වේෂානුසය වැඩ කරනවා. එවනේ ඒක ඇවිල්ලා යනවා. ඒක මුලමදාග බලනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිව්වහම එච්චර ද්වේෂයක් ඕනේ කරන්නේ නැහැ. නිසා ඔය අවබෝධ වෙන්න ඉස්සල්ලා නියම අනිත්‍ය නියම අනිත්‍ය අවබෝධ වෙන්නේ අනිච්චානුපස්සනාවෙන් පස්සේ. දුක අවබෝධ වෙන්නේ දුක්ඛානුපස්සනාවෙන් පස්සේ. අනත්තාන භාවනාවෙන් පස්සේ. ඒක සතා ගොඩාක් සතිය වඩනකොට දේවල් වල විපරිණාමය දකින්නකොට අනිච්ච කනිච්ච නොකියවත් නැතත් වැටෙනවා. එහෙම නැතුව දෙයක් පිළිබඳ අනිච්චං අනිච්චං කියලා කියන්නේම දැන හෝ නොදැන ද්වේෂයෙන්. අත්ති කිලමතන යෝගයට වැටෙනවා. ඉතින් යටින් දිගටම අර ද්වේෂානුසය වැඩ කරනවා. මහා ලෝකෝට අනිච්ච දුක්ඛ නැත්තම් කියනවා ඇති. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ඇඟට නොදැනී ද්වේෂයට යට වෙනවා. ඒ නිසා ඒවා ද්වේෂයට අහු නොවි ඒකෙන් ආශයක් ඇති කරන්නේ නැතුව අනුශයක් ඇති කරන්නේ නැතුව ඇති හැටිය දකින්න උත්සාහ කිරීමයි කරන්නේ. ඉතින් ඒක ලේසි නෑ. මොකද මේක බීලා තියෙන්නේ මුළු ලංකාවෙම කට්ටිය බීගෙන ඉන්නවා. ඒක නෑ ඔය බොන මිනිසුන් අපි මනින්නේ. මත් වෙනවයි කිය. ඒ වගේම බීම නැත්නම් භාවනා ලෝකේ තියෙන ඔක්කොම හැමදේම අනිච්ච දුක්ඛ අනත්තං කිය කිය ඉන්නවා. ඒ කියන්නේම ද්වේෂයෙන්. නැද්දකින් නොපතන් නොදකින් නොදෝමකින් කියලා කියන්නේ ඕකම තමයි අනිච්ච දුක්ඛ අනත්තං කියන්නේ ඕකට තමයි. ඉතින් තරහ එන්නේ. ඉතින් කොහෙද හිත විස්රාමයක් වෙන. හිතේ කොයිද හිත විවේක වෙන්නේ මේකට ලණුවක් දවල් මිර්රි කන්නා වගේ ලට දියරෙත් දැල්ලා මිර්රි කන්නා වගේ දෙකකින් විතරක්. දෙකකින් විතරක් කියන්නේ අනිච්චන් දුක්ඛ අනාත්තන් කියන. පව් කියලා හිතෙනවා. මේ එක ධර්මයකටවත් එහෙම බනින්න ඕනේ නැහැ. ධර්මයේ ඇති හැටි දකින්නයි ඕනේ. මේ ධර්මයේ මුලමැදාග දකින්නයි ඕනේ. පංච දුක අනාත්තන් කරන ඔය නැවිතින්නෙත් නැහැ. ඒ නිසා ඊට වෙඩි මඩ හොඳයි. ඒ ආනාපාන විස්තර ඔක්කොම හොඳට බලනවා. ඒ කරා එතකොට එන රූප වේදනා සංඥා සංකාර කොයිම ආවත් නැත්නම් ශබ්ද රූප ගන්ධ රස මොනවා ආවත් ඒව මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මම මේ ආනාපානියත් එක්කයි යන්නේ කියලා යනකොට අරව පිළිවත් ද්වේෂය පහල කරගන්න ඕනේ නැහැ. අලව පිළිඳ ආසාව පහල කරගන්න ඕනෙත් නැහැ. ඒකටත් උපේක්ෂාව ආනාපානටත් උපේක්ෂාව තුලින් ඉදිරියට යෑමයි තියෙන්නේ. ඒක දැඩිසෙස අල්ලගෙන ඉන්න කෙනෙකුට හරි අමාරුයි ඒක අතාරින්න. ඒ තරම්ම භවනා ලෝකේ ගිහියත්වන්ට යන්න යන්න ඒගොල්ලෝ අර කෙටි ක්‍රම හොයන්න හදනවා. කෙටි ක්‍රම හොයන්න ගියාම මම අසවලවස ඥාන පහල කරන තියෙනවා අසවලවස ධානය පහල කරන තියෙනවා අසවලවස භාවනා කරනවා කියලා කිව්වට නොකර ඉන්නවට වැඩිය නම් හොඳයි. නමුත් වැරදි වැරදි පාරක් තිකේන යන්නේ තේ එක තැන කරකැවි කරකැවි ඉන්නවා මිසක කවදාකවත් කඩාන ඉදිරියට යන්න බෑ මොකද මේ ක්‍රමයට අහු වෙලා තියෙන්නේ ඒ ක්‍රමයේ තියෙන ආධිනවේ තේරෙන්නේ නැහැ ඒ ක්‍රමයේ තියෙන ද්වේෂය තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා හරි අමාරුයි කොට ගන්න ඉතින් ඒක නිසා මේ ඒක කාටවත් කෙනහිලක් කරන්න නැතුව කාට රිදවිලක් කරන්න නැතුව සත්‍යමත් වෙන්න කියනකොට බොහෝ මධ්‍යස්ත සාමකාමී ක්‍රමවේදයක් යනවා ඒ විපස්සනා කරන්න හදනවා මම සමත භාවනා කරනවා ඒ කොයි එක කිව්වත් මගේ කරට ඇහෙන්නේම නැහැ මං කියන්නේ මොනවාවත් එපා සතිය වඩන්න සතිය වඩනකොට ඔක්කොම ටික ගැට ඇරිලා බුරුල් වෙලා එන්න පටන් ගන්නවා ඊට වඩා උඟ දෙනෙක් කැමති ඊට වඩා බරපතල භාවනාවල් කරන්න නමුත් මං කියනවා බරපතල දේවල් හොඳයි නරක නෑ නමුත් සතිය නැතුව මොනවත් කරන්න බෑ ඒ නිසා අපි සතිය හිමීට වඩා ගමු ඒකල සතියට ඉඩ දෙමු එයා එතකොට මේ නායකත්වයේ ගන්නවා සතිය භාවනා මෙහෙවන්න පටන් ගන්න. ඒ නිසා අපි ඒකට නිතර අනුග්‍රහ කරනවා නම් භාවනා ජීවිතේන ගොඩාක් සංකීර්ණතා සංකරතා එන්නේ නැහැ. අවතෘත්වාන්ත නිවන් අවබෝධයේ දැනෙමින් ඉන්නවා කියලා ලබන මේ අවබෝධයක් කියන එක දැනගෙන තියෙනවා. ඒ වගේම අපි ආනන්ද ස්වාමීන් වහන්සේ කිත්ම ඉරියව්වට තුරුප ඒ දුක් අවබෝධ නම් කියලා අහලා තියෙනවා විග්‍රහ පොන්න. ඒ වගේම මේ පෙරම් මේ සම්පූර්ණ පෙරම් පුරලා සම්පූර්ණ වුණාම ඒක ඉතේ වාගේ ලැබෙන දෙයක් දැන් කියලා පොඩ්ඩක් අහලා දෙන්න. ඔය ඒක ඉස්සරහට සම්පූර්ණ වුණාම ඉතේ වාගේ ලැබෙන දෙයක් නෑ කියන්නත් බෑ එකටවත් නෑ කියන්න බෑ මුලදී මුලදී පාරමිතා පුරනකොට ලොකු ආයාසයකින් දන් දෙමින් සිල් රැකමින් කෙරුවට අන්තිමට අබ්බැහියට පුරුද්දට ඉබේම තමයි යන්නේ. නිවන් ලැබෙන වෙලාවේ කිසිම ප්‍රයත්නයක් නැහැ, මම ඉක්ුත් නැහැ, අදිෂ්ඨානිකුත් නැහැ, චේතනාවකුත් නැහැ, ලැබුණා කියලා සන්තෝෂ වෙන්න දෙයක්කුත් නැහැ. ඉතින් ලිබීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක ඒතෙත් එනකන් කස කැවෙන්න ඕන. ඒක ජවයේ ගන්න ඕනේ. ඉතින් ජවයේ ගන්න වෙලාවේදී මම එක්ක ඉන්නවා අදිෂ්ඨානයක් තියෙනවා කල යුත්තක් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඒ වේගෙට තමයි නිවන සිද්ධ වෙන්නේ. ඒත් ඒක හැම වෙලාවෙම චිත්තක්ෂණයක තමයි සිද්ධ වෙන්නේ. කාට සිද්ධ වුණා චිත්තක්ෂණයක තමයි සිද්ධ වෙන්නේ. නිවන එක් පැත්තෙන් බලනකොට කිසිම ඉරියව්වක් ඇත්තෙත් නැහැ. අර නිවන් දිහා බලහින්න මනුස්සයෙක් නම් පේනවා හිටගෙන නිවන් ලැබුවා මේ උදියාගෙන නිවන් ලැබුවයි කියලා. නිවනේ ඉරියව් නැහැ. නිවන කියන්නේ ඒ සම්මතින් අයින් වෙච්ච පැත්තක්. ඉතින් ඒක නිසා අරක කොයි ඉරියව් ලැබුවත් ඒක ඇති ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න හරි අමාරුයි. එතෙන්ට යන්න ඉස්සරලා මේ මෙගොඩ ඉඳගෙන කියලා දෙන්න ගියාට ලක්ෂයක් උත්තර දුන්නත් කිසිම තැනකට යොමු වීමක් නැහැ. ඒකේ තියෙන්නේ ඉතින් අර දන්න දැනුමම යහට මහට කරකැටි කැකරි කැකරි තියෙන මිස ලාභයක් එන්නේ නැහැ. මේ අතින් බලනකොට අද ගිහි ලෝකේ ගොඩාක් දැනුම තියෙනවා. නැත්තේ අත්දැකීම. එනිසා අත්දැකීම කිට්ටු කරගත්තොත් අර දැනුමට ලොකු ආඩම්බරයක් අර චෛත්‍යයක් හදලා කොතක් පැලඳනවා. කොත පැලඳුවේ නැත්නම් අපි චෛත්‍ය පූජනීය නැහැ. ඒ තමයි අත්දැකීම දැනුම් කොච්චර සම්භාරයක් තිබුණත් අඩු ගානේ ආනාපානෙවත් පවත්වන්න දන්නේ නැත්නම් චෛත්‍ය කත බලන් තිබු නැති <coughs> චෛත්‍යයක් වාගේ නේත්‍රා තිබු නැති බුදු පිළිමයක් වාගේ එචා දැනුමේ ඕගොල්ලන්ගේ අඩුවක් මං කෙහුමක්වත් දකින්නේ මම දකිනවා ගියන් අතර වෙනදාට වැඩිය හුඟක් දැනුම තියෙනවා ඒකෙන් මෙත් ඇහි වෙච්ච ගතියකුත් තියෙනවා <coughs> නමුත් ඒ තියේදී භාවනා කරනවා නම් නැවත නැවත භාවනා කරනනම් අර දැනුමට ලොකු ආට ඔපයක් ලොකු තෙදක් ලැබෙනවා. එහෙනම් මම මට කිසිම හැඟීමක්ම එන්නේ නැහැ කාටවත් යමක් උගන්වන්න තියනවා කියන හැඟීමක් මයි ළඟ නැහැ. මම දන්නවා මට වැඩිය ඕගොල්ලෝ උගත්. මට වැඩිය ඕගොල්ලන්ට දැනුමක් තියෙනවා. උගා ප්‍රශ්න අහන්නේ මට තේරුණාද කියලා බල්ලා යන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ මෙච්චර ශ්‍රී ලංකාරය ස්වාමීන් වහන්සේට අපි දන්න තරම්වත් තේරුණාද කියලා අහන්නයි ප්‍රශ්න ගොඩක් අහන්නේ. <clears throat> ඒකෙත් ටිකක් මම පරිසම් වෙනවා. සමහරවිට මම දමලත් ගහනවා ප්‍රශ්නෙම දමලා ගහනවා. ඕගොල්ලෝ කඩබල වෙන්න එපා. මම ඉගෙන ගත්තේ නැතිවත් ඒක ප්‍රශ්නයක් නෑ. මට කොහොමඩක්වත් ඔය එක්කෙනෙකුටත් උගන්වන්න ඕන ගමක් නෑ. මට ඕන කරලා තියෙන්නේ ඕගොල්ලෝ නෙමෙයි සතිය කියන එක පොඩ්ඩක් පුළුවන් නම් ගනුදෙනු කරලා දෙන්න එච්චරමයි. මට කිසිසේත්ම වෙනම හැඟීමක් නෑ. මොකද අද කාලේ කියලා කියන්නේ ඕනම කෙනෙකුට ත්‍රිපිටකධාරී වෙන්න ඕන නම් අර CD එක සාක්කුවේ දාගන්න. ත්‍රිපිටක CD එකක් තියෙනවා. ඔක සාක්කුවේ දාගත්තාම ඔක්කොම ත්‍රිපිටක දාහරි තමයි. නැත්නම් data pen එකට දාලා සාක්කුවේ දාගත්තාම ඔක්කොමලා ත්‍රිපිටක දාහරි. ඇමරිකාව වගේ රටවල් වල කිසිසේත්ම මේ විභාගයට ගියාම කොපි කරන ප්‍රශ්නයක් නෑ ඕනේ පොතක් පාවිච්චි කරතයි. හැබැයි පැය තුනයි තියෙන්නේ. කොයි පොතේ කොයි පිටුවේද තියෙන කියලා පෙරලා පෙරලා ඉන්න වෙලාවක් නෑ. හරියට දන්නවනේ අරගෙන ලියුවොත් A+ ලකුණු හම්බ වෙනවා. කොපි ඕනේ තරම් පොත් ගෙනියන්න පුළුවන්. කොම්පියුටර්ස් තියාගෙන ඉන්න පුළුවන්. ඕන කැල්කියුලේටර්ස් ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉස්සර තමයි අපිට මේ කොපි කිරීමේ ප්‍රශ්න. දැන් එහෙම ගන්නෑ. දැන් දැනුමට අහවල් තැන මේක තියනවාද කියලා අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්කම විතරයි දැනුම කියන්නේ. ඒක නිසා ඌ ඔක්කොම කොච්චර මේ අපි සාර්ථක පිටුල් ලැබුණත් භාවනාවට ඒක ධෛර්යයක් වෙයිද නැද්ද කියන එක වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැනුම දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මේ සංකාර කියන එක මේ සංකාර ගොඩ ගැහෙනවා කියන එකත් අනිත් එක අර මේ ප්‍රභාෂවර චිත්තයකට කවදා හරි ක්‍රමයෙන්පත් වෙන්න ඕන පුංචිම කාලේ ලදරුවේදී තියෙන සිතේ ප්‍රමා මට්ටමටපත් වෙන්න ඕන කියනවනේ සයන්වහන්ස මේ අපි භාවනා ඉදිරි ගමනේදී මොනවාවත් කියන දේ තේරෙන්නේ නැහැ. සයනස දැනුම වැඩි වෙනකොට සංකාර සංකාරනේ එකතු වෙන සංකාර ගොඩ ගහනවා. ඒතර දැනුම වැඩිවීම මේ ගමනට බාධාවක් නේද කියන එක මම කියන්නේ ප්‍රභාස්වර තත්වයට එන්න අපහසු වෙනව නේද කියන එක. අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒක බුරුම ස්වාමීන් වහන්සේ පන්දිස්වාංශ ලියලා තියෙනවා. දැනුම අනිවාර්යෙන් භාවනාවට බාධාවක් නෙමෙයි. දැනුම තිබ්බට ඒක කරේ තියාගන්න එක පැත්තක තියාගෙන ඉන්න දන්නවනම් බාධා වෙන්නේ නැහැ. ඒක ඕනේ නම් අර දැලිපියේ තිබ්බට කපා ගන්නම ඕනේ නැහැ. දැලිපියේ දක්ෂ විදියට පාවිච්චි කරනවා නම් දැලිපිය කපා ගන්න ඕනේ නැහැ. ඒ නිසා දැනුම කියලා කියන්නේ භාවනාවේ සතිය වගේ දෙයක් එක්ක බලන්න බොහොම දුර්වල දෙයක්. සතියටදී බොහොම බලවත්. දැනුම අනිවාර්යෙන් බාධා කරන්න ඕනේ නැහැ. සර්වචනාසේ දැනුමට සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා ඔක්කොටම ගරු කරලා තියෙනවා. ඒ නිසා දැනුම වැඩිවීම භාවනාවට බාධාවක් නෙවෙයි. හැබැයි මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. ආයුධය පාවිච්චි කරන්න දන්නේ නැති මිනිහ කපා ගන්න. ඒකට කරන්න දෙයක් නැහැ. මත අනිවාර්යයෙන්ම දැනුම බාධා විය යුතු නැහැ. නමුත් දැනුම නැතුව බහනා කරන්න බෑ කියලා මොඩ අදහසකට යන්න ඕනක මොකුත් නැහැ. ඔය චීන දැනුම හොඳටම ඇති අපි ලොකු සංසි කියලා තින්නේ මෙතනින් පටන් ගන්න, දන්න තැනින් පටන් ගන්න, හැකි තැනින් පටන් ගන්න. එන්නෙන්න ඕන වෙනකොට අවශ්‍ය දැනුම භාවනා පෙතේදීම හම්බ වෙනවා. දුවන වාහනේ කාර් එක දුවනකොටම charge වෙනවනේ. නතර කළා තිබ්බොත් නේ හිර වෙන්නේ. ඉන්ජින් එක දුවනවනම් නිතරම බැටරිය charge වෙනවා. ඒක නිසා Tamanට ඕන දැනුම ඒ විෂයපතේට වැටෙනකොට ඒක ඒකෙන්ම ආරෝපණය කරලා දෙන ගතියක් තියෙනවා. ඒ නිසා අඩුවක් නැහැ. වැඩියකුත් නැහැ. ඒක දක්ෂව පාවිච්චි කරන්න දන්නවා. දරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී අපේ পায় ඉසීමේ ප්‍රමාණයක් තියනවාද ඊළඟට পায়ක් ඇර পায়ක් ඉවේ මේ පරතරයක් තියෙනවාද කියලා ඒ ප්‍රමාණය පොඩ්ඩක් පහදා දෙන්න ලෙස වාස්තේ වහිලා තිබෙනවා. මම කියනවා පළවෙනි දවසේ දීපු උපදේශ අහන්න විනාඩි 5ක් සක්මන් භාවනා කරනතු එහාට මට ඇවිදින්න. කිසිම භාවනා නොකර ඒක තමයි পায়. ඒක තමයි ඉසන ප්‍රමාණය. සක්මන් භාවනා කරනවා කියලා රෙජිමෙන්ටේෂන් නෑ. ආමේකේ ගිහිල්ලා වගේ ලෙෆ්ට් රයිට් නෑ. නිකන් පොළවේ ඇවිදින එකයි තියෙන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. ඕකේ මහා තොරන් ගහන්න දෙයක් නැහැ. යන ගමන් සතිය පිහිටවන එකනදී වෙන මොකක්වත් නැහැ. ධක්ම භාවනා කරනවා කියලා ඔයගොල්ලෝ හිතන්නේ හතරස් මොකක් හරි එකක්වත්. එහෙම වෙනම සමීකරණයක්වත් මොකුත් නැහැ. නිකන් පොළවේ ඇවිදිනවා. ඉතින් වෙලා තියෙන පඬිතට පේදන්න යන්න බෑ. ඌරෝබල්ලෝ යනවා. සාමාන්‍ය මේ දන්නේ ඕනෙම බල්ලෙක් යනවා එළුවෙක් යනවා පඬිතයට යන්න බෑ. ඒ නිසා මේ සක්මන් භාවනා කරන්න ගියාම ඇවිද ගන්නවත් බැරි වෙනවා. කුර ගැහුවා වගේ, විලංගු ගැහුවා වගේ එහාට දඟලනවා මෙහාට දඟලන එක දසක් ඒ කවුද අචංචා ඒ තායි ස්වාමීන් වහන්සේ යනකොට ඉතින් ඉන්න කට්ටිය බිම් බලාගෙන මොකද්දෝ කරනවලු. ඊසාසි බලන මේ අකුන්න මේ මොනවද පෑගිලාවක් ධර්මයේ කියලාලු කර්මස්ථානචර කතාලේ ගලු මේ මිනිස්සුන්ට සුව වෙන්න කියාපම් මේ මොනවද කරන්නේ සක්මන් කරනවා කිය. සම්පූර්ණ કૃතිම කරගෙන. සක්මන් කරනවා කියන්නේ මේ එහාට මෙහාට යන ගමන් සතිය පිටවන එක විතරයි. කොච්චර අඩිය ඈත තියන්න ඕනද කොච්චර උස්සන්න ඕනද කියලා කියන්නේ ඒව නිකන් මේ ඔය මේ හෑන්ඩ් බුක් එකක් මේ මැෂින් එකක් වැඩ කරනකොට හෑන්ඩ් බුක් කියවනවා වගේ ඕන නිකන් ඇවිදින්න. විනාඩි 5ක් විතර සාමාන්‍ය වේදෙන් ඇවිදලා ඇඟෙන් අහන්න ඔබ සාමාන්‍ය විදිහට දැවිදින යා. දැන් එනවා ඕකේ සතිය පිටෝ. මේක මේ අමතර ගැඹුරක් හදාගන්න යන්න එපා. පුළුවන් තරම් සරල කරගන්න එක අපි කරන්න හදන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිටවා ගත්තාම සක්කාය දිට්ඨිය දුර වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි. සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. සිහිය පිටවාගෙනත් පළවෙනි වතාවට Tamanට අහුවෙන්නේ ආනාපානේ නැති වෙනකොට බය නැත්තම්. බයක් ඇති වෙන්නේ නැත්නම් ඒ නැති මේක තිබුණත් එකයි නැතත් එකයි. ධකයි දිටි තියෙනවනම් මේක නැති වෙන්න නැති වෙන්න හීන දාඩිය දාන්න. අම්මෝ දැන් ගෙදර යනකොට ගෙනියන්න දෙයක් නැහැ. එනකොට නම් මේක අරගෙන ආවේ යනකොට ගෙනියන්න දෙයක් නැහැ කියලා ටිකක් ඒ ධකයි දිටියේ තියෙන කැක්කම තමයි. ආහනපන හොඳට ගෙවෙනකොට බයක් නැති වෙනවද නැත්නම් නැතුව යන්න පුළුවන්ද ඉස්සරහට? එහෙනම් ඉතින් අන්න ගන්න දෙයක්. ඒ වගේ මේක බයක් අත විසි වෙන්න ගන්නවා, බෙල්ල කරකෙන්න ගන්නවා, සක්කාය දිට්ඨි නැති මිනිහට තම්බන කන්නේ තම්බන කාපම්, බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා භාවනා ගෙනියන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙන මනුස්සයට මේ හැම එකටම ඇයි මෙහෙම වෙන්නේ කොහොමද මේ වෙන්නේ ඊගාවට මොකද වෙන්නේ කියලා අහන්නේ මොකටවත් නෙවෙයි මේ කයට තියෙන ආසාව වැඩිකම මේ ජීවිතේට තියෙන ආසාව වැඩිකම සක්කාය දිට්ඨිය නැති කෙනාට නැති කෙනෙක් නෑ. අඩු කෙනාට ඒව දිහා බල බල ඒක ධර්ම ගෞරවයේ යුක්තව ඒව වෙද්දිත් භාවනා සතිය පවත්නවා. විශේෂයෙන්ම උපදෙස් දුන්නාට පස්සේ පුළුවන්. නැති කෙනාට හරි අමාරුයි පුදුමාකාර බයක් ඇති කරනවා. කෙලෙස් වලින්ම ඒ නිසා ඇත්තටම සක්කාය දිට්ඨිය තියනවාද අඩු වෙනවද කියලා බලන්න භාවනාවෙන්තර වෙන මොනම ක්‍රමයක්වත් නැහැ මොකද හිතේ ඒ තරම්ම චපලයි හිතේ තරම්ම මායාකාරී හිතේ තරම්ම ෂටයි හිතේ තරම්ම වංචනිකයි භාවනාදී හැමදාම ආනපන ගෙවෙන්නර්ලා ඒකට හුරු ගතියක් එනවනම් අනේ මට තව උචීතිච්ච ඉස්සරහට යන්න පුළුවන්. මේ අතපය නැතිනවා වගේ තේනවා, ගැස්සෙනවා වගේ තේනවා. නෑ මොනවාවත් ගණන් ගන්නට යන්න පුළුවන්. ආ ඒක හොඳ. නැවත නැවත උරගක බැලීමක් සක්කාය දිට්ඨිය දුරුවන් වෙනවා, අඩු වෙනවා, ගෙවෙනවා කියන එක. යමක ගෙවෙන පැත්ත බලන්න පුළුවන් නම් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පිළිබඳව තමන්ට පාලනයක් තියෙනවා කියන්නේ. නමක් ගෙවෙනවා, මැරෙනවා, විනාශ වෙනවා දිහා බලන්න බැරි නම්, දඟලනවා නම්, බය හිතෙනවා නම්, ඉතින් සක්කාය දිට්ඨිය තමයි ඒ කටයුතු කරන්නේ. අර මම හිතන්නේ මහත්මයා කියන භවය කියලා ඇත්තම අපි හිතන්නේ ඊළඟ ඉපදෙනකොට කියලා හුඟක් වෙලාවට භවය කියලා අපි හුඟක් හිතන්නේ ඊළඟ භවය කියන එක ඉපදෙනවා. දැන් අර අපි සමහර තැන්වල කියන දැන් අර ආයතන ඉපදිනවා කියන්නේ ඒතර භවය කියන්නේ අර ස්වාමීන් වහන්සේ දැන් කිව්වා වගේ මේ මෙතනම දැන් අර රූප උපාදාන කරගත්තාම භවයක් කියන්නේ දැන් ආයතන එනවා කියන්නේ දැන් ඇහැ තිබුණට ඇත්තටම බලන්න බෑ ඒක ඉපදුනේ නැත්තම් කියන එහෙම කතාවක් ඔව් අපි කියන කතාව වෙනුවට දැන් භවය කියලා කියන්නේ අපි හිතානේ ලබනාතුල ඒක වචනෙන් දැම්මොත් මොකද වෙන්නේ ඔය ප්‍රශ්නේ? බහුවචනෙන් කතා කරන වෙනුවට මමත් හිතන්නේ දැන් ඊළඟ ඉපදෙන්නේ මේ මේ කරන කර්ම. එහෙමනම් මට නඩුවට ගන්න පුළුවන් උසාවියට. බහුවචන දැම්මොත් අල්ලන්න බෑ. ඒ ඒ කට්ටිපහින ක්‍රම ප්‍රශ්නේ අහනකොටම කට්ටිය මේ කට්ටිය කියනවා භවය කියන්නේ අනාගතයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොකද කියන්නේ? ඉතින් මට අහන්න උඹ මොකද හිතන්නේ කියලා. එතකොට ඒක වචනේ කියනවා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ලබනාත්ම කියනවනේ. ආ එතකොට කන්ද දෙකක් ගහලා කියලා දෙන්න පුළුවන්. මේ ඇහැ උපදින්නේ අම්මා අම්මා වදනකොටද නැත්නම් රූපයක් දකින්නකොටද කියලා ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝගේ වෙලාවේදී තායිලන්තේ විශාල මහරජාවරු අරගෙන ඇවිල්ලා ඉඳගත්තලු භාවනාවට. ඒ කියන්නේ 70 ගණන් වල ඒක භාවනාවක් තිබුණේ නැහැ. ඉතින් මෙයා කතා කරනකොට ප්‍රශ්නයක් ඇහුවලු. ශබ්දයක් ඇහෙනකොට දැන් අතන දර බලනවා. ශබ්දේ ඇහෙනවා. ඇහිම සිදුවෙන්නේ දරපලන තැනද කණේද කියලා. ඒ ඔක්කොමලා කවලු දරපලන තැන තමයි සද්ද තියෙන්නේ කියලා. ඉතින් දැන් ඉතින් ගෙනියන්න බෑනේ සාකච්ඡාව. ඉතින් එහෙම වෙලා එනකොට මේ එතනම තියෙන වැසිකිලි හොදන්න මේ වැසිකිලි හොදන මනුස්සයා ගියාලු. එතනින් පස්සේ යාට කතා කරා. කතා කරලා ඇහුවලු සද්දේ ඇහිම සිදු වෙන්නේ සද්දේ. දර පණන දැන්ද කනේද කියලා. ඔක්කත් සර් ඒක ඉතින් කනේනේ සිද්ධ වෙන්නේ කිව්වලු. අර ඕඩියන් එකේ හිටපු කිසි කෙනෙකුට තේරෙන්නේ නැති. ඔක්කොමලා හිතන්නේ සද්දේ එතන තියෙන්නේ කියලා. ඒකේ සද්දයක් බවට පත් වෙන්නේ කොයි වෙලාවක ඇවිල්ලා කනට වැදිලා. ඒකට හිත ගියාට පස්සේනේ එතනනේ මේ ආයතන ඉදීම, භවයේ ඉදීම, එතන එතන පිරිද්ද පිරිච්ච පිරිච්ච පිරිච්ච යන හැටි. ඉතින් අපි ඕක වෙනුවට නෑ නෑ මේක නිකන් ගොතපලනුවක් වගේ එකක් තියෙනවා. අපිට පේන්නේ මරණ වෙලාවට ඕක ඇවිල්ලා මේක යහයකට ගැට ගහලා දෙනවා. ඔහොමනේ හිතන්නේ. ඇහි ජාතිය, ඇහි ජරාව, ඇහි මරණය, ඇහි උප්පත්තිය. කෙනික වශයෙන් බලනකොට ඒක මේ මේ දැන් දැන් මේ මේ වෙනකොට කරගෙන යන පරීක්ෂණ වල ගොඩාක් හරියටම පෙන්ලා දීලා තියෙනවා ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍ය විද්‍යාවයි එතනින් ගියාම මේ ක්වොන්ටම් ෆිසික්ස් නුයි ඒවදියා පෙන්ලා දීලා තියෙනවා ඒකේ දැන් අවුරුදු 180 ගානකට ඉස්සලා හොයලා තියෙනවා Schrodinger energy waves will collapse into matter whenever the whenever the consciousness interact කියන. ඉතින් මේ මේ ප්‍රකාශනයේ හෙලියට දැම්මේ නැහැ විද්‍යාව අවුරුදු 200ක් යනකම් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක. ඒ ශ්‍රොඩින්ජර් කියන මනුස්සයා කිව්වා මේක. බුදුරජාණන්සේ කිව්වා යේන යේනයි මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා කියලා. ඉතින් දැන් මේ මේ ප්‍රකාශන දෙක එළියට අරගෙන පෙන්නනවා. ඇහැක පෙනීම හැතෙන හැටි කනක සද්දේ ඇහිම ඇති වෙන හැටි ඒවා එක එකක සතෙක් ඉපදිලා මැරෙනවා වගේ චිත්තක්ෂණ චිත්තක්ෂණ ඇති වෙන පෙරහැරක් තමයි ජීවිතය කියන්නේ. ඒකේ කිසිම පාලනයක් මේ කණයිච මිනිහට කණේ වැඩ ගැන කිසිම පාලනයක් නැහැ. ඇහයිච මිනිහට ඇහැට පේන දේවල් පිළිබඳ කිසිම පාලනයක් නැහැ. ඌව වැඩ කරන්නේ ඒ අයිතිකාරයාගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඒක වැඩ කරන්නේ භවය පවත්තන්න. ඒ නිසා අපි ඒක අපේ බලයට පවත්තන්න කවදාකවත් බෑ. අපි ඔප්පු කරලා පෙන්නන්නේ අපේ වශයට පාත්ත ගන්න බෑ කියන එක ඔප්පු කරන එක තමයි අනත්තයි කියලා කියන්නේ. කොහොමනේ කොච්චර නැටුවත් ඇහි රූප පේන එක මගේ වයසට ගන්න මගේ වශයට ගන්න බෑ. මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. මට පාලනය කරන්න බෑ. අපිට මොන දේ හොඳ හෝ නරක වේවා ඒක බලන්න ඕන ඒකට හිත යනවා. පාරයිනේ අසුචි ටිකක් තියෙනවනම් මහත්ය බල්ලක් ණුවෙන් ගැට ගන්න ගැට බල්ලට අර කිඹින්න ආසයි කියනවා. ඉතින් මහත්තයා කොච්චර ඇද්දත් ලනුවෙන් බල්ලා යන්නේ ඌට ඒකේ ඉඹලවත් ආවේ නැත්නම් ඉස එකක් කොමයිලු. ඒ වගේම බලුකුණක් තියෙනවා නම් කබරේකට ඒක කනකම් ඉතින් අපිට හරි අප්පිරියයි කබරය බලුකුණ කනවා දකින්න. අපි කබරය බැඳලා තිබ්බත් ලනුව කඩාගත්ත ගමන් මොකද කරන්නේ? ඉතින් අපිට මේ දවල් වරුවේ කරගන්න බැරි ටික තමයි රැයට හීනෙන් අපි කරන්නේ. දවල් වරුවේ අපි මේ සදාචාරයට යට කරලා, සික්මීමට යට කරලා, සීලයට යට කරලා යම් යම් දේවල් ඇහැට පෙන්වන්න නැතුව ඉන්නවනේ. ඒ ටික රැයට හීනෙන්, හීනෙට සදාචාරය නැහැනේ. මේ ටික නොවුනා නම් දවස් 3ක් නිින්ද ගියේ නැත්තම් පිසුයි. එක දවස් 3ක් එක දිගට මිනිසෙකුට නිින්ද ගියේ නැත්තම් ලෝකේ තියෙන භයානක රෝගේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ භාවනා කරන්න බෑ කෑදේ දිරවන්න නැත්නම් නිින්ද යන්නේ නැත්නම් ඔච්චරයි. ඔය දේ පුළුවන් නම් නිින්ද යනවා නම් කන දේ දිරවනවා භාවනා කරන්න පුළුවන්. ඒ නිසා මේ භවයේ කියන එක එතන එතන ගැට ගහ ගහ එතන එතන ගැට ගහ ගහ යන දෙයක්. ඉතින් අපි හිතනවා ඒක මෞංකාර දෙයයන් ආංශේ ඊගා වාත්මය අපිට දෙනවා. ඒක ලණුවක් වගේ කොට ගහලා පැත්තක තියෙනවා. අපි මරණ වේලාවේදී හම්බ වෙයි කියලා. දැන් අපි සැලසුම් කරපු වෙලාවේ දැන් පමා වෙලා තියෙන්නේ අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අතරමැද ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්න. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඒක ආ ඒ කියන්නේ ආස්වාද පස්සේ මුලත් මැදත් අගත් කිසියම් බාධාකින් තොරව සතිය පවත්වන නම් ඒ චිත්තක්ෂණය මුල මැදාග පිරිසුදු වුණා වූ භ්‍රමචර්යය රැකගන්න. ප්‍රසවාසෙත් මුල මැදාග හරියට පිරිසුදු හිතින් බලන්න පුළුවන් නම් ඒ මුල මැදාග මුල යහපත් මැද යහපත් අග යහපත් භ්‍රමචර්යය රකින්න. ඒකට ආස්වාද ප්‍රසවාස විනාඩි 5ක් එක දිගට මුල මැදාග අඛණ්ඩව සත්‍ය පවත්වන්න පුළුවන් ඒ විනාඩි පහේ අපි මුලමැද මුලම හපත් මැද හපත් අගේ හපත් භ්‍රමචර්ය රකින්න. ඉතින් මේක ටික ටික ටික ටික වැඩි කරන යනකොට සතියෙන් ජීවත් වෙන හැම වෙලාවකම ඒ සතිය චිත්ත ප්‍රවෘත්තිය පිරිසිදුව නිකලස් කරන බවට වග බලා ගන්න. අපිට වග බලා ගන්න තියෙන සතිය සේවයට කැඳවලා තියෙනවද කියන එක විතරයි. සතිය සේවයට කැඳෙව්වොත් එයා මුලේ හපත් මැදේ හපත් අගේ හපත් ඒ ඒ ආශිර්වාදයේ ඒ සුභාසින්චනේ අපිට ලැබලා දෙන එක පුංචි පුංචි චිත්තක්ෂණයට ගන්නකොට ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. විනාඩි 10ක් 15ක පවත්වන්න පුළුවන් නැත්නම් විස්කම්බන නිවිමුක්ති කියලා. ඊට පස්සේ මාර්ග ඥානකින් එක සාතික කරලා පස්සේ සමුච්ඡේද විමුක්ති කියලා කියනවා. අරියත්තේට ගියාට පස්සේ නිස්සරණ විමුක්ති කියනවා. ඊට ප්‍රතිපසද්දී නිබ්බුති කියලා කියනවා. ඊට පස්සේ නිස්සරණ විමුක්ති වශයෙන් මේ විමුක්තිය පොඩි එක ලොක් කරගෙන ලොක් කරන යාම තමයි භාවනා ජීවිතය කරන්නේ. පුංචි එකට කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක වැඩි කරගැනීමේ ක්‍රියාවලියක් ජීවන රටාවක් රුචි අරුචිකම සකස් කරගෙන ඒක බහුලීගත කිරීම තමයි අපි Brahmacharya කියලා කියන්නේ. Brahma කියන එකේ අදහස හුදේකලා කියන එකයි. විවේක කියන එකයි. විස්රාම කියන එකයි දෙවන්නේක් සම්බන්ධ නැහැ. දැන් වෙලා තියෙන්නේ බ්‍රහ්මයාටත් වයිෆ් කෙනෙක් ඉන්නවා පත්තිනි අම්මයි කියලා. සරස්වතිට කියන්නේ බඹුගේ අඹු කියලා. ඉස්සර බ්‍රහ්මයා හිටියේ තනියමනේ. දැන් ඒකටත් හේතු කරලා එකක්. බ්‍රහ්මයාත් කියලා වෙලා. බ්‍රහ්මයාගෙත් නෑ දැන් පිරිසිදුකමක්. සරස්වතිය තියාගෙන ඉන්න බඹුටත් අඹුවක් හොයලා දීලා තියෙනවා. මිනිස්යාට විතර පිස්සු જાතියක්. ඉතින් බ්‍රහ්ම ලෝකේ ඥාන පරිභේදයක් නැහැ. තනි කරම බ්‍රහ්මයා ඉන්නේ විවේකීව, උදේකලාව, විස්රාමෝ කියලා මවාගත්තේ. අන්තිම පත්තිනේ මගිල්ලා හෙත් කරව එතෙන්. සරස්වතීට කියන්නේ බම්බුගේ අඹු. එනිසා එහෙ ගියත් ඒඩ්ස් ඇති. භයානක ලෙඩ රෝග ඇති. ඉස්සර ඒව මොනවත් අතේ බ්‍රහ්ම ලෝකේ බව පිරිසිදුවට දීපා. දැන් නෑ සරස්වති පූජාවල් කරනවා සරස්වති දෙවියෝ හේතු කරලා බ්‍රහ්ම දෙවියන්ට හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ සාකච්ඡාව නැවත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි